නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට සියලුම ලෝක ධාතුන් පරෝපදේශ රහිතව ਸਰව ප්‍රකාරයෙන්ම අවබෝධය කොටගත්තා වූ පිරිසිදු సంతානයක් ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේට දුක්ඛ ආර්ය සත්‍යය, සමුදය ආර්ය සත්‍යය, නිරෝධ මාර්ග කියන ආර්ය සත්‍ය ධර්මයන් කිසියම් දුගේ මඟ පෙන්වීමක් නැතුව තමන් වහන්සේගේ ස්වයම්බු ඥාණයෙන් අඩුවක් නැතුව දිගට පුළුල්ව ඇතුළත බාහිර ගාම්භීර වශයෙන් අතීත අනාගත වර්තමාන වශයෙන් සියල්ලක්ම අවබෝධ කොට ගත්තා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මහා කරුණාවෙන් තෙත් වූ මහා මෛත්‍රියකින් පිරුණා වූ సంతානයක් ඇතුව දෙවියන්ට බ්‍රහ්මයන්ට මිනිසයන්ට පරම කරුණාවන්ත හිතකින් ඒ අවබෝධය කරගත් ධර්මය දේශනා කොට වදාලා වූ බුදුරජාණන් වහන්සේට ඒ ගාම්භීර වූ ධර්මය සත්වයන්ට අවබෝධ කර ගැනීමට ප්‍රමාණවත් මට්ටමින් පමණක් කරුණාවෙන් දේශනා කොට වදාලා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට තමන් වහන්සේ අවබෝධ කරගත්තා වූ සියලුම ධර්මයන් දේශනා කරමින් සත්වයන් පීඩණයටපත් නොකලා වූ නමුත් සත්වයන්ට ගැළපෙන්නා වූ ප්‍රමාණයේ පමණක් අවබෝධය කළ හැකි ප්‍රමාණයේ පමණක් නිවනටපත් වෙන්න හැකි ප්‍රමාණයේ පමණක් දේශනා කරමින් සත්වයන්ගේ සිත් නිවා සනසාල්වා වූ සත්වයන්ගේ సంతාන ධර්මඥාණයෙන් පිරෙව්වා වූ සත්වයන්ට සසර දුකින් මිදලා ජාතියෙන් ඈතර වෙන්න ජරාවෙන් ඈතර වෙන්න මරණයෙන් ඈතර වෙන්න සදාකාලික සැප ඇති නිර්වාණ ධාතුව අත්විඳිමින් නිවනින් සැනසෙන්න උතුම් මාර්ගයේ දේශනා කොට වදාලා වූ සියලුම ධර්මයන්ගේ තිබෙන්නා වූ ලක්ෂණය කෘත්‍ය රසය පච්චුපට්ඨානයේ හෙවත් වැටහෙන ස්වરૂපය ආසන්න කාරණය හෙවත් පදට්ඨානයේ කියන ධර්ම සියල්ලක්ම අඩු නැතුව පැහැදිලිව එක ගොඩේ තිබුණත් වෙන වෙනම ඉතාමත්ම සුන්දර ලෙස අවබෝධ කොටගෙන උතුම් වූ ශ්‍රේෂ්ඨත්වයටපත් වූ සසර දුකින් මිදී කියා වූ සසර දුකින් නිවි කියා වූ නිවනින් සැනසීම ලැබුවා වූ ඒ ශාන්තිනායක ධර්මරාජානන් වහන්සේට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා උන්වහන්සේගේ సంతානේ මතු වුණා වූ උන්වහන්සේගේ సంతානෙට ධර්ම සැපේ ගෙන ආවා වූ උන්වහන්සේගේ సంతානයේ නිවාසනසාලුවා වූ උන්වහන්සේගේ సంతානයේ ඇති වුණා වූ ධර්මයේ ලෝකයාට බෙදා දුන්නා වූ ලෝකයාගේ සිත් සනසන්නා වූ ස්වාක්ඛාත ගුණෙන් පිරි ඉතිරි පවතිනා වූ අකාලික ගුණෙන් පිරි ඉතිරි පවතිනා වූ ඥානවන්තයන්ට අවබෝධ කර ගැනීමට සුදුසු ගතියෙන් යුක්ත වුණා වූ ලෞතර බුදුරජාණන් වහන්සේලා පහල කරන්නා වූ පසේබුදු මහරහතන් වහන්සේලා පහල කරන්නා වූ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්ණයට මම নমස්කාර කරනවා මාගේ নমස්කාරය වේවා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ධර්ම මාර්ගයේ ගමන් කොට රාගේ නසාගෙන, ద్వේසේ නසාගෙන, මෝහේ නසාගෙන, ඉරිසියාව නසාගෙන, මාන්නේ නසාගෙන, ditthිය නසාගෙන සියලුම ක්ලේශ ධර්මයන් සංසාරයේ ගැට ගහන සියලුම ක්ලේශ ධර්මයන් නසාගෙන, කඩාගෙන, බිඳගෙන, දවාගෙන පුච්චාගෙන තමන්ගේ సంతානෙ පිරිසිදු කරගෙන ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේ අත්විඳපු අවබෝධ කොටගත්තා වූ ධර්ම රසයෙන් මිශ්‍ර වුණා වූ නිවීමේ රසයෙන් නිවීමේ ගුණෙන් යුක්ත වුණා වූ නිර්වාණ ධාතුව අවබෝධ කරගත්තා වූ අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝ රත්නයේට මම සිරසෙන් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා බුද්ධ රත්නයේට ධම්ම රත්නයේට සංඝ රත්නයේට නමස්කාර කිරීම වශයෙන් උපදවා ගත්තා වූ මානුභාව සම්පන්න පිරිසුදු කුසල චේතනාවන්ගේ ආනුභාව බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නේ අනන්ත වූ අපරිමාණ ගුණානුභාව බලෙන්ද මේ පින්වත් හැම දෙනාම ධර්මයේ ඇසීම් වශයෙන් සාකච්ඡා කිරීම වශයෙන් උපදවා ගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ කුසල ධර්මයන්ගේ ආනුභාව බලෙන්ද අදත් අපි ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්ම කාරණයක් මුල් කරගෙන මේ කියා දෙන්න ඉදිරිපත් වන්නා වූ බලාපොරොත්තු වෙන ධර්ම කරුණු ටික මේ පින්වතුන්ගේ දෙසවන් වලින් මේ සද්දය අහගෙන ඒ සද්දවල තිබෙනා වූ ධර්ම අර්ථය මනසින් මෙනෙහි කරමින් ධර්මඥානීය දියුණු කරගන්න ලැබේවා මේ කියනා වචන මේ කියනා වූ ධර්ම කරුණු හොඳින් වැටහෙවා තේරුම් වේවා ඒ සඳහා අවශ්‍ය කරන්නා වූ ධර්මයේට දැසගත් පැහැදීම් සංඛ්‍යාත වූ ඒ ශ්‍රද්ධා ගුණයේ සෑම දිනාගේම සිත්වල පහළ වේවා ශ්‍රද්ධාවට සමාන්තරව වීරිය ගුණය ඇති වේවා ඒ වගේම ඒට අවශ්‍ය කරන්නා වූ පිරිසිදු ප්‍රබල වූ යොමු කිරීමේ ගුණයෙන් යුක්ත වෙච්ච සිහිය පහළ වේවා සිත වික්ෂීප්ත වන්නේ නැතුව කාම අරමුණු වලට යන්නේ නැතුව ද්වේෂ අරමුණු වලට යන්නේ නැතුව මෝහ ditthිය ආදී ලෝකාට සම්බන්ධ අරමුණු වලට දුවන්නේ නැතුව හිත මේ ධර්ම කොටාසේ කෙරෙහි සමාධිගත වේවා ඒකාග්‍ර වේවා ඒ වගේම මේ පින්වත් හැම දිනාටම ප්‍රඥාව පහළ වෙලා ප්‍රඥා ගුණේ වැඩිලා මේ කියලා දෙන ධර්ම කරුණු තාමත්ම හොඳින් තේරුම් ගන්නට වටහා ගන්නට හැකි වේවා මෙය සීලයෙන් පිරිච්ච සමාධියෙන් වැඩෙන ප්‍රඥාවෙන් ආලෝකමත් වෙන නිවනට ලංවන ලිමනට ගමන් කරන ප්‍රතිපදාමය මාර්ගයක්ම වේවා සෑම දිනාට මේ කුසල බලයෙන් මේ ප්‍රතිපදාවෙන් නිර්වාණ ධාතුව කිටි කලකදීම අවබෝධ වේවා ශාක්ෂාත් වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. මේ මෛත්‍රී ප්‍රාර්ථනාවත් එක්ක අද මේ පින්වතුන්ට මම අලුත් ධර්ම කාරණා ටිකක් කියලා දෙන්න කැමැතියි. මේ ධර්ම කාරණා ටිකත් අපි අපි තේරුම් ගනිමු මේ මේටි ඉස්සර වෙලා අපි කියන්න කැමති පොඩි කාරණයක් ඒ තමයි මේ පින්වතුන් දැකලා ඇති ඔය තම තමන්ගේ ගෙවල් වල තිබෙනවා මේස පුටු ඔය පුටු හදලා තිබෙන්නේ ලී වලින් කියමු ලී පුටුවක් මම අදහස් කළේ මේ ලී පුටුවේ පුටුවල තිබෙනවා මේ ලී වලින් හදපු පුටුවක් මේසයක් නිසා ලීයේ පාට තිබෙනවා. ලීයේ පාට. ඒ වගේම තමයි ඒක මැදපු නිසා ඒ ලීයේ තිබෙනවා දිස්නයක්. ඒ දිස්නේ ගතිය නිසා සමහර වෙලාවට ඒ අපේ මූණත් ඒ ලීය තුලින් ප්‍රතිබිම්බයේ ඇතුළත පේනවා. එහෙම දේවල් තිබෙනවා. වීදුරුවක් නැතුව වුණා. දැන් මේ කාරණා දෙක එකට ගත්තම බලන්න ලීයේ පාටයි ඒ වගේම ඒක මතු පිට තිබෙන්නා වූ දිෂ්ණ ගතියයි ඒ කියන්නේ ඒකේ තිබෙන්නා වූ සිවුම් වෙච්ච මැදිච්ච ගතිය. මොනා හරි ගාලා තියෙන්න පුළුවන්, ලීය මැදලා තියෙන්න පුළුවන්. මේ දෙක තිබෙන්නේ ළඟම. මේ බැබලෙන ලක්ෂණය, බැබලෙන ගුණය තිබෙන්නේ ලීයේ. මතු පිට, වැඩි දුරක් නෙවෙයි. ඒ වගේම තමයි මේ ලීයේ තිබෙන්නා වූ පාට ඒකත් මේ දිස්නේ ගාවම තියෙන්නේ. ඒ වගේම තිබෙනවා මේ බබලන ගතිය එකක් ඒකේ පාට එකක් ඒ වගේම තිබෙනවා මේ අපේ මූණ මොකක් හරි දෙයක් ඒකේ වැටෙන ගතිය දිලිසෙන ගතිය එහෙම නැත්නම් ප්‍රතිබිම්බයක් වැදෙන ගතිය තිබෙනවා මේ තිබෙන්නා වූ ಗುಣ ස්වභාවයන් මේ තිබෙන්නා වූ ලක්ෂණ කවුරුවත් පිටින් ගෙනල්ලා ඕකට හේතු කරපු ඒවා නෙවෙයි. කවුරුවත් පිටින් ගෙනල්ලා ලීයට ඔබ්බවාපු ඒවා නෙවෙයි. කවුරුවත් පිටින් ගෙනල්ලා ඒක ගාපු ඒවත් නෙවෙයි. මේ ලක්ෂණය මේ පාට මේ කියන්නා වූ දිස්නේ ගතිය මේ කියන්නා වූ ප්‍රතිබිම්බයක් වැටීමේ ಗುಣ ස්වභාවය තිබෙන්නේ ඒ ලීයේ ඇතුලේ. ඒ ලීයට බද්ධ වෙලා. ඒ ලීයට කැවිලා. ඒ ලීයට වැද්දිලා. ඒ ලීයේ එක්ක තියෙන්නේ. මේ ಗುಣ තුන ප්‍රතිබිම්බේ වැටීමේ හැකියාව ශයිනි ගතිය හේවත් බැබලෙන ගතිය දිස්න ගතිය සහ ඒකේ පාට ඕවා ඔක්කොම එකට තියෙන්නේ හැබැයි දිස්නේ ගතිය නෙවෙයි පාට. පාට නෙවෙයි දිස්නේ ගතිය. ප්‍රතිබිම්බය කියලා වැටෙන එක ඒක නෙවෙයි. මේවා අමුතුම විදිහේ වෙන වෙන වෙන වෙන ಗುಣ ස්වභාව, වෙන වෙන ගති ස්වභාව, වෙන වෙන ස්වභාවික ධර්ම ස්වභාව. එක තැන තියෙන. මේවට අයිති මේවට හිමි ආවේනික ගුණත් වෙනස්. ලෝසුරා බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවේ තිබෙන්නා වූ විසිතුරුකම තමයි එක ළඟ තිබෙන්නා වූ නමුත් වෙනම කටයුතු කරන්නා වූ එක ළඟ තිබෙන්නා වූ නමුත් වෙනම ලක්ෂණ තිබෙන්නා වූ එක ළඟ තිබෙන්නා වූ නමුත් වෙන වෙන හැඩ තිබෙන්නා වූ ධර්ම කොච්චර ළඟින් තිබුණත් කොච්චර එක ළඟ ගෑවිලා තිබුණත් කොච්චර අනිත් දේවත් එක්ක එකට හැප්පිලා තිබුණත් බුදුරජාණන් වහන්සේ මේ ධර්ම හැම එකක්ම වෙන් කරලා වෙනස් කරගෙන හොඳට පැහැදිලිව වෙන් වෙන්ව හොඳට තේරුම් ගන්න තියෙනවා. අවබෝධ කරගත් ඥානයක් උන්වහන්සේට තිබෙනවා. <clears throat> බබලන නුවණක් උන්වහන්සේට තිබෙනවා කිසිම පටලැවිල්ලක් නැතුව. මේ එක තැන තිබෙන්නා වූ ධර්මවල වෙනස්කම් ওই විදිහයි. එක තැන තිබෙන ධර්මවල වෙනස්කම් ওই විදිහයි. අද අපි මේ කතා කරන්නට යන්නා වූ දේවල් වලත් ඔන්න ඔය වගේ එක ළඟ තිබෙන්නා වූ නමුත් වෙනස් ගති ඇත්තා වූ දේවල් අපිට හිතන්ට සිද්ධ වෙන අවස්ථාවන් එන්න පුළුවන්. ඒකට පාවිච්චියට ගන්නට ඒකට දැනුමක් හදාගන්නට අවශ්‍ය වන මූලික කාරණයක් තමයි මම මේ පිඟුතුන්ට මතක් කළේ. අද කතා කරන්නේ පිඟුතුනි වචනයක් තිබෙනවා මේ ඕඝ කියලා. වචනයක් තිබෙනවා ඕඝ කියලා. ඒ ඕඝ කියන වචනය ඉංග්‍රීසි භාෂාවට පෙරලලා තිබෙනවා කරන්ට් එක කියලා. ඒ කියන්නේ කරන්ට් එක කියලා කියන වචන එකක් තිබෙනවා මේ සැඩ පහරටත් කියනවා ඒ වගේම තමයි සැඩ පහරටත් කියනවා ඉලෙක්ට්‍රිසිටි එකටත් කියනවා. දැන් මේ කරන්ට් එක කියලා ඔක පරිවර්තනය කරනවා ඉංග්‍රීසි භාෂාවට. මොකද්ද මේ ඕඝ කියන වචනය. මේ ඕඝ කියන වචනය මේ පුදුම විදිහේ කටුක භයානකත්වයක් පෙන්눔 කරන දෙයක්. මුහුදේ නාන්න යන අයට සමහර තැන්වල නාන්න එපා කියනවා. හේතුව මේ මුහුදේ තිබෙනවලු මුහුදේ ඇතුළට ඇදගන්න ජල පහරවල් යම්කිසි දෙයක් අහු වුණොත් ඒ යම්කිසි දෙයක් අහුවෙච්ච දේ ලීයක් වෙන්න පුළුවන් කොටයක් වෙන්න පුළුවන් වෙනත් සතෙක් වෙන්න පුළුවන් ඒ කෙනාව සතාව දේ ඒ මුහුදේ ජල පහරට අහු නැන් පස්සේ ඒක ඇදගෙන යන පතුලට. එහෙම ඇදගෙන යනවා ඒක පතුලට ඇදගෙන යන. ඒක නිසා සමහර තැන්වලදී නාන්ට බහින්න එපා කියනවා. මේ රළ පතර වැඩි තැන්වල මේ ජල පහර ඇතුළට ඇදීම වැඩි. රළ පතර හොඳට ගොඩාක් රළ තිබෙන තැන්වල ඇතුලෙන් ජල කරන්ට් එක යනවා වැඩි. අපිට උඩ පේන්නේ උඩට පේන්නේ ජල පහර යනවා. ඒක සිද්ධ වෙන්නේ ඇතුළත. මේ ජල පහරට යම්කිසි කෙනෙක් අහු වුණාම අරගෙන යන්නේ පතුලටයි. මෙහෙන් අරගෙන ගිහිල්ලා මතු කරන්න වෙන හැකේ. ඔය ස්වභාවයේ තිබෙනවා. මේක මහා කැළඹිච්ච ස්වභාවයක්. ඉතින් ඔන්න ඔය වගේ ඔය මොහොතේ තිබෙනවා එක්තරා විදියක රළු කරකස ගතිය. තවත් එකක් තමයි මේ සමහර කාලවලට ඔය නිදාගෙන වගේ බොහොම හිමීට මිනිස්සුන්ට පොටෝ ගහන්න ලස්සන සිරියාව මතු කරගෙන ඇති කරගෙන ඒ වගේම වතුර ටික හොඳට පිරිසිදු පැහැදිලිව ගලාගෙන යන ඒ වගේම මිනිස්සුන්ට නාන්න කියන්න හොඳට පිහිට වෙන මිනිස්සු වැඩිහිටියෝ දූ දරුවෝ ළමයි ඔක්කොම එකට වෙලා හොඳට සන්තෝෂයෙන් ජල ක්‍රීඩාවේ යෙදෙමින් නාන කියන ඒක නාන්න කියන්ට පිහිට වෙන මේ හිමීට නිස්පාස්වේ ගලාගෙන යන ගංගාව සමහර වෙලාවට මහා වැහැල වැහි වතුර ආවන් පස්සේ ඕකට කඳුවල තිබෙන වතුර ඇල දොළවල් තිබෙන වතුර එකාශ වෙලා මහ ජල කඳක් වෙලා ඒ ජල කඳ ගඟේ ගහගෙන යන්නේ මිනිස්සෙකුට ඒ ජල පහර දැක්කම හිසේ කැක්කුම හැදෙන විදියකටයි සමහරුන්ට කලන්ති වගේ එනවා මේ ජල පහරවල දැක්කම බොර පාටට පෙන පුපුරු පෙන දාගෙන ඒ වගේම සැර සද්ද ඇති කරගෙන ඒ වගේම ගස් සතු වේලි කඩාගෙන අහුවෙච්ච එක්කෙනාට ආයේ ගොඩේන්ට බැරි වෙන විදිහට තලාගෙන ගලාගෙන පෙරලාගෙන ඒ වගේම මේ පොඩි කරගෙන මහ සැඩ පරුස විදිහට ගලාගෙන යන මේ ජල ගංගාව තියෙනවා. ඒවත් ඇවිල්ලා සැඩ පාරවල්. ඒවට අහු වුණාන් පස්සේ ආයේ අර මුහුදට යන ගඟනේ අහුණන් පස්සේ කෙනෙකුට ගොඩේන්ට බෑ. ඒකට අහුණන් පස්සේ ගොඩේන්ට බෑ. ඔන්න ඔහොම තිබෙනවා ස්වභාවයක්. ඔය මම කිව්වේ මේ pāli භාෂාවේ තිබෙන්නා වූ ඕඝ කියන වචනය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරලා තිබෙන විදියයි ඒ වගේම ඒකේ තිබෙන්නා වූ මේ අර්ථය තේරුම් ගැනීමට උපමා කාරණා දෙකකුයි. මේ මේ ඕග කියන එක ගඟේ නෙවෙයි හැදෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ කතා කරන මේ දේශනා කරන මේ කියලා දෙන ඕගය ගඟ ගලාගෙන යන පිටස්තර තියෙන එකකුත් නෙවෙයි. මේ ඕගය මොහොතේ අහුවෙන්නා වූ එකකුත් නෙවෙයි. මේ මුහුදේ කරන්ට් එක වගේ මුහුදේ රැළ වගේ ගංගාවේ ජල වගේ ඌඝයව ඒ ජල ඌඝය වගේ සැරට ඊටත් වඩා සැරට වැඩ කරන එක්තරා විදියක ස්වභාවයක් ජල පහර වගේ ඊටත් වඩා වැඩි පහරක් ඕඝ ස්වභාවයක් කඩාගෙන බිඳගෙන යන ස්වභාවයක් අපේ හිත ඇතුලේ තිබෙනවා ඒක තමයි බුදුරජාණන් වහන්සේ ඕග ධර්ම හැටියට කතා කරන්නේ. මේ ඕග කියන වචනය කියන්නේ යම්කිසි කෙනෙකුගේ සිත ඇතුලේ යම්කිසි කෙනෙකුගේ సంతානයේ මේ ඕග කියන ධර්ම තිබෙනවා නම් ඕග කියන ධර්මයේ පහළ වුණා නම් ඕග කියන ධර්මයේ තිබෙනවා නම් ඒ කෙනාව මේ කෙනා ඒ ඕග පහරෙන් සැඩ පහරින් ඕගයෙන් අරගෙන ගිහිල්ලා සංසාරයේ කියනා වූ මේ හේතුයෙන් ඵලය හේතුයෙන් ඵලය හේතුයෙන් ඵලය එහෙම නැත්නම් සංසාරයේ කියන ඉපදීම මැරීම ඉතපෙදීම මරණය ඉපදීම මරණය කියන මෙන්න මේ චක්‍රයේ ඇතුළටම ඇදලා දානවා පතුරටම ගහනවා. මේ සංසාර සාගරය කියන හේතුඵල ධර්මයේ එහෙම නැත්නම් ඇතිවීම නැතිවීම කියන එකේ ඉපදීම මැරීම කියන එකේ හේතුඵල කියන මේකේ සම්පූර්ණ අඩියටම පතුලටම ගිල්ලවලා ඇද්දගෙන ගිහිල්ලා ගිල්වලවා ගිල්වා බසනවා. ආන්න එහෙම ගතියක් එහෙම ගතියක් මේ සත්ව సంతානය තුල තිබෙනවා. ඒක නිසා මේ සත්වයා මේ මේ ඕඝ ධර්මවලට අහුවෙලා ඕඝ ස්වභාවයට අහුවෙලා මෙයාට යන් ගොඩේන්න බෑ සංසාරේ ඔය හේතුඵල ධර්ම රාශිය යනවා. මේක ගැන කියන්නේ යස්ස සංවිජ්ජಂತಿ යම් කිසි කෙනෙකුගේ මේ ඕග ධර්ම තිබෙනවා නම් තං වට්ටස්මින් යේව ඕහනන්ති එයා මේ එයාව මේ සංසාරයේ වට දුක්ඛයේම ගිල්වනවා බසන ඕසිදා පෙන්ති එයාව පතුරටම ඇදගෙන යනවා තං ඕග ඒක තමයි ඕගේ කියලා කියන්නේ ඔන්න බලන්න මේ මනුස්ස సంతානයේ තියෙන දේ. අපිට ගඟක් දැක්කම බයක් ඇති වෙනවා. හැබැයි අපි ඒ ජල ඕඝයට බය වෙනවා හිත ඇතුලේ තිබෙනා වූ ඕඝයට බය වෙන්නේ නැහැ. මුහුදේ තිබෙනා වූ ජල පහර ඇහුවයින් පස්සේ බය වෙනවා. නමුත් ඊට වඩා භයානක මේ හිත ඇතුලේ තිබෙන ඕඝයට බය වෙන්නේ හේතුව එහෙම එකක් තියෙනවාය කියලා මේ හිත අයිතිකාර සත්වයාව හිත අයිතිකාර මිනිසයාව දන්නේ නැතිකම. බුදුරජාණන් වහන්සේ ඕක හඳුනාගත්තා. දැන් මේ මම කිව්වා ඕඝ ධර්ම කියලා જાතියක්. මේ ඕඝ ධර්ම ඒ කියන්නේ මේ සංසාරයේ අඩියටම ගිහිලා ඒ කියන්නේ සංසාරේ හේතුඵල ධර්මයේ කෙලින්ම මුක්කුවටම ගිහිලා ගහන ඇද්දගෙන ගිහිලා ඒකෙම තල්ලු කරන ඒකෙන් යන්න නොදී පතුලෙම ගිල්වන ස්වභාවයක් තමයි මේ ඕඝ කියලා කියන්නේ මේ මේ ඕග ධර්ම තමයි අද කතා කරන්නේ. ඔන්න දැන් මම මේ ඉච්චර වෙලා කිව්වේ මෙන්න මේ කියන මේ සැර පරුස ගොරෝසු භයංකර මේ මහ විශාල වේග ස්වභාවයකින් යුක්ත වෙච්ච ධර්ම ස්වභාවයක් මේකේ තියෙනවා කියලා. කොහෙද තියෙන්නේ? අපි හැම එක්කෙනාගේම හිත අස්සේ. අන්න ඒ ධර්ම ටික අපි අද කතා කරමු. දැන් බලමු ඉස්සරහට ගිහිල්ලා. දැන් මේ මං කිව්වේ මේ ඒ වගේ ධර්මයක් තියෙනවා. හැබැයි මේවා ඇවිල්ලා මේ මේවා ඇවිල්ලා මේ සත්ත්ව ගුණ වලින් තොර වෙච්ච ඒවා. අපි බලමු. පළමු කොටම තිබෙනවා ඕගා ධම්මා නෝ ඕගා ධම්මා කියලා. ඕගා ධම්මා නෝ ඕගා ධම්මා. සමහර ධර්මයෝ තිබෙනවා මේ කරන්ට් ගතියෙන් මේ සැඩපහර ගතියෙන් යුක්තයි. සමහර ඒවා තිබෙනවා එහෙම සැඩපහරෙන් යුක්ත ඒවා නෙවෙයි. ඒවට කියනවා ඕග ස්වභාවය, රළු ස්වභාවය, කරන්ට් එක ස්වභාවය නැති ධර්ම කියලා. මේ ධර්ම කීයක් තියෙනවද? ඕග ධර්ම හැටියට තිබෙනවා මූලිකව තිබෙනවා ධර්ම ස්වභාව තුනක්. ධර්ම ස්වභාව තිබෙන ඕග කියන වචනයෙන් කතා කරන කියන ධර්ම තුනක් තියෙනවා. ඒ තමයි Yeah. ඒ තමයි ලෝභ කියලා කියන චෛතසිකය. ලෝභ කියලා කියනා වූ චිත්ත ගතිය. ලෝභ කියලා කියන මානසික ධර්මය මහා භයංකර මහා පීඩාකාරී මහා රළු මහා සැර ඕඝ ධර්මයක් දෙක දික්ඛී කියලා කියනා වූ චෛතසිකය දිට්ඨිය කියලා කියනා වූ චිත්ත ගතිය දිට්ඨි කියලා කියනා වූ මානසික ධර්මය දිට්ඨි කියලා කියනා වූ ස්වභාව ධර්මය ඊ타මත්ම රළු භයානක ගොරෝසු කරකෂ ඊ타මත්ම සැරපරුස සත්‍යාව ඇදගෙන ගහගෙන යන ඕග ධර්මයක් තුන මෝහය කියලා කියනා වූ චිත්ත ගතිය, චෛතසික ධර්මය, මානසික ධර්මය, ස්වභාව ධර්මය, ඒ වගේම සත්වයාව ඇදගෙන යන මුලා කරන සත්වයා අරගෙන ගිහිල්ලා හැම තැනම ගිල්ලවන පීඩා කරන බලවත් ඇස් ඇදගෙන යන ඕග ධර්මයක්. මෙන්න ඕග ධර්ම තුන. ඕග ධර්ම තියෙන්නේ ධර්ම තුනයි. ලෝභයයි, ditthiyai, මෝහයයි. එතකොට මේ අපි බලමු මේ ඕග ධර්මවල තිබෙන්නා වූ ස්වභාවය. අපි ටිකක් බලමු දැන් මේ ඔය ඕගවලට අහුවෙලා සත්වයා දුක් විඳින තාලේ. මේ දෘෂ්ටියට දෘෂ්ටිය කියනා වූ ඕගයට අහුනාම සත්වයා ගොඩාක් නරක දේවල් දෘෂ්ටියෙන් මුලා වෙලා දෘෂ්ටියෙන් කිදා බහැරලා දෘෂ්ටියෙන් එහාට යාට යන්න බෑ. දැන් බලන්න ලෝකයේ මේ ගොඩාක් විපත්තිකර ධර්ම විපක්තිකර දේවල් සිද්ධ වෙනවනේ. ඒ විපත්තිකර දේවල් සිද්ධ වෙනකොට සිද්ධ වෙන්නේ කුමක් නිසාද? මෙන්න මේ කියන්නා වූ දෘෂ්ටිය කියන ඕඝයට වැදිලා මෝහය කියන ඕගයට වැදිලා අහුවෙලා ලෝභය කියන ඕගයට අහුවෙලා කටයුතු කරන මේ ලෝභයෙන් තමයි ඔය සත්‍යෝ මෙරි මෙරි මෙරි මෙරි වෙටි තියාගෙන අනිත් අය පෙලාගෙන අනිත් අය රිදවාගෙන අනිත් අය දවාගෙන තමන් ඒකටම ඇදිලා යන්නේ ඔන්න ඔය කියනා වූ ලෝභයයි දෘෂ්ටියයි මෝහයයි නිසා ওই සත්වයෝ ලෝභයට අහුවෙලා ගහගෙන යන විදිය තමයි ඔය තියෙන්නේ. සත්වයෝ දෘෂ්ටියට අහුවෙලා ගහගෙන ඇදගෙන යන විදිය තමයි තියෙන්නේ. මෝහයට අහුවෙලා ගහගෙන ඇදගෙන යන විදිය තමයි ඔය ලෝකේ තිබෙන්නා වූ දේවල් වලින් අහන්ට ලැබෙන දේවල් වලින් දකින්ට ලැබෙන දේවල් වලින් අපිට පේන්නේ. ආර්යයන් වහන්සේලාගේ හිත මේ ධර්මවල දකින විදිහයි එහෙම නැත්නම් මේ ධර්ම හඳුනා ගන්න විදියයි පෘතජ්ජනයා මේ ධර්ම හඳුනා ගන්න විදියයි සම්පූර්ණ වෙනස් මේ අද කතා කරන්නේ ලෝකයේ මිනිස්සු කියන බණ නෙවෙයි මේවා ලෝකයේ මිනිස්සු කතා කරන්නේ ඒක නිසා ලෞකිකායට මේ කියන්නේ ලෝකයට සම්බන්ධ මිනිස්සු හොයාගත්තේ නෙවෙයි මේවා ආර්යයන් වහන්සේලාගේ ධර්ම මේවා ආර්ය ධර්ම. මේවා නිවැරදි ධර්ම. මේවා පිරිසුදු ධර්ම. ලෝකයේ ඉන්න සත්වයෝ මිනිස්සු ලෝභයට ওই විදිහට බැනවදින්නෙත් නැහැ. ගරිහා කරන්නෙත් නැහැ. දෘෂ්ටියට බැනවදින්නේ නැහැ, ගරිහා කරන්නේ නැහැ, මෝහයට බනින්නේ නැහැ. තමන්ට අවාසියක් වෙන අවස්ථාවේදී විතරක් අනිත් එක්කිනාගේ මෝහයට බනිනවා, දෘෂ්ටියට බනිනවා, ලෝභයට බනිනවා, තමාගේ තිබෙන්නා වූ දෘෂ්ටිය, ලෝභය, ඒ වගේම මෝහය කතා කරන්නේ නැතුව තියාගන්න තියෙන තරම්. දැන් තමයි දැන් මේ ලෝභයයි, දෘෂ්ටියයි, මෝහයයි. අපි මේට පෙර මීට පෙර ධර්ම සාකච්ඡාවලදී ධර්ම දේශනාවලදී අපේ දහම් වැඩසටහන් වල අපි හොයාගත්තා හඳුනාගත්තා ධර්ම ස්වභාව වෙන වෙන ගති වෙන වෙන ಗುಣ වෙන වෙන ලක්ෂණයන්ගෙන් ක්‍රියා කෘත්‍ය ගුණයන්ගෙන් යුක්ත වෙච්ච ධර්ම 170ක් අපි අරගෙන තිබෙනවා ඒක අපේ මේ ධර්ම ස්වභාවයේ එහෙම නැත්නම් මේ ධර්ම මණ්ඩලයේ මේ ධර්ම රාමුවේ ඉන්නා වූ පින්වතු දානවා මේ ධර්ම 170 සිත් 89යි චෛතසික ධර්ම 52යි රූප 28යි නිර්වාණ ධාතුවයි මේ 170 එක ක්‍රමයකට මේ 170 තුල තමයි අපිට ලැබෙන්නේ සංසාරයයි නිර්වාණය දෙකම. ඔය ඕකෙන් තමයි හොයාගන්න තියෙන්නේ. මේ ඕඝ කියලා කතා කරන ධර්ම ඔය 170 ඇතුළෙම නැහැ. මේ කියන්නේ ඔය 170 හැම එකක් ඇතුළෙම නෑ. ඔය 170 ධර්මවල හැම එකක් ඇතුළෙම මේ ඕඝ ස්වභාවය නෑ. හැබැයි සමහර එව්වගේ විතරයි තියෙන්නේ. ඒ තමයි ඔය 170න් චෛතසික කාණ්ඩයේ එන චිත්ත ගති කාණ්ඩයේ එන චෛතසික ධර්ම තුනක් තිබෙනවා චෛතසික ධර්ම තුනක් තිබෙනවා. ඒ තමයි ලෝභයයි, දෘෂ්ටියයි, මෝහයයි. ඔය චෛතසික ධර්ම තුන තමයි ඕඝා ධම්මා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කතා කරන්නේ. දැන් මේ ඕග ධර්මය ඔය තුන් දෙනා නම් තව තිබෙනවානේ නෝ ඕගා ධම්මා කියලා. ඕග ධර්මය නොවන්නා වූ. ඕග ධර්මයේ නොවන්නා වූ දේවලුත් තියෙනවනේ. මේ චෛතසික ධර්ම තුන අයින් වුණයින් පස්සේ 170න් තව තිබෙනවා 167ක් 167ක් ධර්මයෝ තිබෙනවා. ඒ ධර්ම 170 67ම ගණන් ගන්නේ ඕග ගති නැති වෙච්ච ඒවා. ඔය ලෝභය වගේ සත්වයාව ඇදගෙන යන ගතියක් ඒක වගේ නැහැ. දෘෂ්ටිය වගේ සත්වයාව මුලා කරන ලක්ෂණයක් ඒ වගේ නැහැ. මෝහය වගේ සත්වයාව අන්ධකාර කරන ස්වභාවයක් ඒ වගේ නැහැ. අනිත් ඒ වගේ. වෙන වෙන જાති තියෙන්න පුළුවන්. නමුත් මේ කියන ඕග ධර්ම ස්වභාවය ඒ වගේ නැහැ. ඒක නිසා ඒවට කියනවා ඕග ධර්මයෝ නොවන ධර්ම කියලා. ඕග නොවන ධර්ම නෝ ඕගා ධම්මා කියලා කියනවා. මම හිතනවා මේ කියපු ටික මීට ඉස්සර වෙලත් අපි මේ කතා කළා යම් යම් ධර්ම කාණ්ඩ ඔස්සේ. ඒක නිසා මේ පින්වතුන්ට අද මේ ටික තේරෙනවා. මොකද්ද? සිත් 89යි. චෛතසික ධර්ම හම්බ වෙනවා 49ක්. ඊළඟට රූප 28ක් නිර්වාණ ධාතු. මේවා තමයි නෝ ඕගා ධම්මා කියලා අපි හඳුනාගන්නේ තේරුම් ගන්නේ. ඕගා ධම්මා නෝ ඕගා ධම්මා. දැන් ඔය කාරණා ඔය කාරණේ අපි හොඳට මේ තේරුම් ගන්නම ඉස්සල්ලාම ඉස්සල්ලාම මේ ඕගයෝ කියන ධර්ම ටික තේරුම් ගන්න ඉපැයි. ඒක නිසා හරි ලේසි අපේ පින්වතුන්ට මං හිතනවා විශ්වාස කරනවා මේ පැත්ත ඉඳගෙන මේ ටික මේ තේරුණාය වැටුණාය කියලා. එතකොට අපි බය වෙන්න ඕනේ වෙන ධර්ම තුනක් ඔය. අපි තැති ගන්න ධර්ම තුනක් ඔය. මේ මේ මේක පහ පුදුම විදිහට මේ එන්නේ. හිතේ. අපි කියන්නේ ඔය දැන් විපත් ආරංචි වෙනවනේ. සමහර වෙලාවට ලෝභය නිසා සමහරලාට ওই ලෝභයට තිබෙනව වෙන වෙන නම්. ওই වෙන වෙන නම් වලින් එනවා කාමය, තණ්හාව, ආදරය, ආලය ඊළඟට බැඳීම, ඇලීම ඔය වගේ තිබෙනවා මේ නිකාන්තය කියලා කියනවා ওই වගේ නම් ගොඩාක් තිබෙනවා මේ ලෝභයට ඔය මොන නමින් ආමන්ත්‍රණය කළත් මොන නමින් ඕක ගැන කතා කරන්නට ගියත් තිබෙන්නේ මොකද්ද ඕග ගතිය තිබෙන්නේ මොකද්ද රළපාර යන ගතිය ඒක නිසා පොඩ්ඩක් තිබුණත් එකයි ගොඩක් තිබුණත් එකයි ඔන්න ඕග ධර්මවල තිබෙනා වූ ස්වභාවය ගැන අපි කතා කරා ටිකක්. ඊළඟට ওই ටික කොහොම තේරුම් අරගෙන අපි තව හැරෙමු වෙනත් පැත්තකට. දැන් මේ මෙහෙම හිතන්නේ මම මුලින්ම කතා කරන කතා කළේ මේ මහා මුහුද ගැන. මේ මහා මුහුදේ තියෙනවා කියවනේ කරන්ට් එකක් එහෙම නැත්නම් අර ජල පහරක් ඇතුළත වැඩ කරනවායි කියලා. ඒ ජල පහර ඔකට හොඳම උදාහරණය තමයි සුනාමිය. දැන් සුනාමිය ආවේ කොහෙන්ද? දැන් මුහුද උඩ මුහුද උඩින් නිකන් ගියානේ නැව් එහෙම ගියානේ. ඒ මුහුද උඩ තියෙන නැව් වලට මොකක්වත් නැහැ. නමුත් සුනාමි ආවේ උඩින් නෙවෙයි. සුනාමිය ඇවිල්ලා තියෙන්නේ මහමුද යටින් කියනවනේ. ඒකනේ අර මඩ තට්ටුවක් එහෙම ඔය මේ වැදුණයි කියලා කියන්නේ සුනාමිය ඇතුළත කලතාගෙන කකාරාගෙන ඇතුළත හූදගෙන ඇද්දගෙන ඇවිල්ලා ඇතුළත තිබිච්ච මෝදේ පතුලේ තිබිච්ච මහා කහට මහා මඩාගේදී දේවල් ඔය උඩට දැම්ම කියනවනේ. ඒවා විසත් විසත් තිබුණයි කියලා කියනවනේ. ඒ සුනාමි ආවේ පොළ පතුලෙන් ආවේ. අපි මොහොත ගැන කතා කළා. මොහොත ගැන කතා කරලා ඔය මොහොතේ තිබෙන්නා වූ ඕගිය ගැන කතා කියන්නේ මේ රළ මේ අපි කිව්ව කොටයක් උනත් මිනිස්සෙක් උනත් ලීයක් දණ්ඩක් උනත් කරන්ට් එකට ඒ කියන්නේ ඒ රළ පහරට ජල පහරට අහු වුණාන් පස්සේ ඇදගෙන යනවා කියලා. මේකෙ තිබෙනවා ජල පහර තිබෙනවා ජල ඕඝය තිබෙනවා ජල පහරට ජල ඕඝයට ජල රැළට එහෙම නැත්නම් අපි කියමු දිය රැළ කියලා. දිය රැළට අහු වුණායින් පස්සේ ඒ අහු වෙන දෙයක් තියෙනවනේ. දිය පහර ජල ඕගය ඒකට අහු වෙනවා දෙයක්. ඒ අහු වෙච්ච දේ තමයි යන්නේ ජල පහරේ. ගඟ තිබෙනවා ගඟට ඇදගෙන යන්න ගඟේ ගලාගෙන යන්න දෙයක්ත් තිපායි. ආන්නේ එහෙම දෙයක් තිබෙනවා. දැන් ලෝභය තියෙනවා. ලෝභය සැරයි. දෘෂ්ටිය තිබෙනවා. දෘෂ්ටිය සැරයි. මෝහය තියෙනවා. මෝහය සැරයි. එහෙමනම් මෝහයට යටත් වෙන මෝහයට අහු වෙන මෝහයට අරමුණු වෙන දෘෂ්ටියට යටත් වෙන දෘෂ්ටියට අහු වෙන දෘෂ්ටියට අරමුණු වෙන ලෝභයට අහු වෙන ලෝභයට අරමුණු වෙන ලෝභයට යටත් වෙන දේවල් තියෙනවනේ එහෙම තියෙනවා දැන් ලෝභය ලෝභේ නිකාම නිකන් මොකාකවත් නැතුව ලෝභ කර කර ඉන්නේ නැහැ ලෝභයට ලෝභ කරන්න දෙයක් ඕනේ දෘෂ්ටියට දෘෂ්ටි කරගත වෙන්න දෙයක් ඕනේ මෝහයට මෝහගත වෙන්න දෙයක් ඕන ආන්න ඒ ධර්ම වලට කියනවා වෙන වචනයක් ඒ තමයි ඕගනීය ධර්ම කියලා කියන්නේ ඕගවලට අහු වෙන ධර්ම. දැන් සත්වයා ඇවිල්ලා ඕගනියට ඕගන ධර්ම වලට අහු වෙන අය. සත්වයා ඕගනීය ධර්මයක්. ඒක අහු වෙනවා. ඕග ධර්ම වලට අහු වෙන දේවල්. දැන් මේ මොනවද මේ ඕගනීය ධර්ම? සැඩ දිය මේ පහරවල් වගේ තිබෙනා වූ මේවට අහුවෙන යටත් වෙන ගහගෙන ගසාගෙන යැවෙන ධර්ම. ඒ තමයි මේ ලෞකික වශයෙන් තිබෙන සිත් 81ක්. ලෝකෝත්තර සිත් නෙවෙයි. ලෞකික සිත් 81ක් තියෙනවා. ඒ ලෞකික සිත් 81 ඒ ඒ වෙලාවට අවශ්‍ය පරිදි වැඩ කරන්නා වූ චෛතසික ධර්ම 52ක් තිබෙනවා. ඒ වගේම ඒ ලෞකික සිත් එක්ක ඒවත් එක්ක වැඩ කරන චෛතසික සම් එක්ක ඒවට සහසම්බන්ධ වෙලා වැඩ කරන රූප ධර්ම 28ක් තිබෙනවා. ඔන්න ඔය කියනා වූ ධර්ම ටික තමයි ඕගනීය ධර්ම වෙන්නේ. ඒ කියන්නේ අහු වෙන ධර්ම. ගසාගෙන යන්න යටත් වෙන ධර්ම. සිත් 81යි, චෛතසික 52යි, රූප ධර්ම 28යි. ඔන්න ඕගනීය ධර්ම. හැබැයි ඕකේ අනිත් පැත්තකුත් තිබෙනවා. අහුවෙන්නේ නැති ධර්මත් තිබෙනවා. ඕගනීය වෙන්නේ නැති ඒකට කියනවා අනෝගනීය ධර්ම කියලා. අනෝගනීය ධර්ම කියන්නේ මේ දැන් සංසාරයේ හේතුඵල මණ්ඩලයේ හේතුඵල රාමයේ හේතුඵල රාශිය ඉන්නකොට තමයි ඔය ඕගනීය ගතිය තියෙන්නේ. හැබැයි යම්කිසි කෙනෙක් මේ ලෝකයෙන් අයින් වෙනකොට ඔය සිත් 89 ඒ කියන්නේ සිත් 81 මේ සිත් 81 රාමුවෙන් ඒ චිත්තචෛසික රාමෙන් අහකට පයින්නකොට ඒකට කියනවා ලෝකෙන් අයින් වෙනවා කියලා. ආන්නේවට කියනවා ලෝකෝත්තර කියලා. ලෝකෝත්තර සිත් 8යි. ඒ වගේම ඒවත් එක්ක වැඩ කරන ක්‍රියාත්මක වෙන සිත් 30 මේ චෛතසික ධර්ම 36යි නිර්වාණ ධාතුවයි. මෙන්න මේ කියනා වූ ධර්ම සමූහය මේ ධර්ම සමූහයේ ලෝකෝත්තර සිත් 8යි චෛතසික ධර්ම 36යි නිර්වාණ ධාතුවයි මේකට කියනවා අනෝඝනීය ධර්ම කියලා ඕගයන්ට අරමුණු වෙන්නේ නැහැ ඕගයන්ට අහු වෙන්නේ නැහැ ලෝභ ඕගයට අහු වෙන්නේ නැහැ ද්විතිය ඕගයට අහු වෙන්නේ නැහැ මෝහ ඕගයට අහු වෙන්නේ නැහැ මෙන්න මේ ධර්ම ස්වභාව ඔය දෙක තියෙන ඕගනීය ධර්ම අනෝගනීය ධර්ම කියලා මේ මේ ධර්ම බැලුවයින් පස්සේ හරි පුදුමයි හරිම පුදුමයි. ඒකක් තමයි අපි රූපකාණ්ඩ කියනකොට මේක මේ අතිරේකයක්. අපි රූපකාණ්ඩය කියනකොට අපි හඳුනාගත්තා මේ රූප ධර්ම ස්වභාව දෙකක් විශේෂයි. ඒවට කියනවා භාව රූප කියලා. රූප ධර්ම දෙකක් තිබෙනවා ඒකට කියනවා භාව රූප කියලා. ස්ත්‍රී භාව රූපය පුරුෂ භාව රූපේ කියලා රූපස් ස්වභාව රූප ගුණ ස්වභාව ධර්ම දෙකක් තියෙනවා. ඒවා හැතින් ඇති වෙන්නේ මේ කර්ම ශක්තියෙන් මේ චිත්ත බලයෙන්ම නෙවෙයි චිත්ත ශක්තියෙන් නෙවෙයි ඍතු ගුණෙමුත් නෙවෙයි ආහාර නිසාත් නෙවෙයි මේ ස්ත්‍රී භාව රූපය හැදෙන්නේ කර්මයෙන් පුරුෂ භාව රූපය හැදෙන්නේ කර්මයෙන් මේ ස්ත්‍රී භාව රූපය කියන්නේ පුරුෂ භාව රූපය කියලා කියන්නේ සත්වයන්ගේ ලිංග ස්වභාවය නෙවෙයි. ඒකම නෙවෙයි. ඒක කොටසක් විතරයි. සෑම රූපයකම ශරීරයේ කෙස් ලොම් නිය දත් සම් මස් නහර ඇට ඇට මිඳුළු සෑම තැනකම පැතිරීගෙන වසාගෙන ඒ වගේම හැම තැනම ඩොමිනේට් කරගෙන විසිරීලා පවතිනා වූ ඊ타ත්ම සියුම් ඇහැට පේන්නේ නැති ඊ타ත්ම සූක්ෂම මේ රූප ස්වභාවයක් රූපමය ගුණ ස්වභාවයක් රූපමය ධර්ම ස්වභාවයක් තමයි ඔය ස්ත්‍රී භාව රූපය පුරුෂ භාව රූපය කියලා කියන්නේ මේ මේක කොච්චර සැරද කියනවා නම් මේ ස්ත්‍රී භාව රූපය බලන්න පුරුෂ භාව රූපය ඇස්පේ නැති මිනිස්සෙකුට ඇස්පේ නැති මිනිස්සෙකුට කාන්තා කටහඬක් ඇහෙනවා. ඇස් පේන්නේ නැති කාන්තාවකට පුරුෂ කටහඬක් ඇහෙනවා. පුරුෂයා දකින්නෙත් නැහැ. පේන්නත් නැහැ. ළඟත් නැහැ. ඒ එතකොට ඒ කාන්තාව දැනගන්නවා මේක පිරිමියෙකුගේ කටහඬක් කියලා. පිරිමියෙක් දැනගන්නවා මේ ශබ්දය කාන්තාවකගේ කටහඬක් කියලා. හේතුව ඒ හඬවල් දෙක එන්නේ ශරීර දෙකකින් එහෙම නැත්නම් කටවල් දෙකකින්. ස්ත්‍රී භාව රූපය වැඩිච්ච ස්ත්‍රී භාව රූපය කැවිච්ච ස්ත්‍රී භාව රූපය පිරිච්ච ඉතිරිච්ච ස්ත්‍රී භාව රූප වලින් හැදිච්ච උගුරක් තියෙන ස්ත්‍රී භාව රූප වලින් හැදිච්ච කටක් තියෙන ශරීරයක් තියෙන කෙනා ඒ ශබ්දේ නිකුත් කරනකොටම අර ශබ්දයේ තිබෙනවා ස්ත්‍රී භව ගතියේ නිරූපණය කරන එක්තරා ස්වභාවයක් ඒකෙන් තේරුම් ගන්නවා අනිත් එක්කෙනා ওই ස්ත්‍රියකින් කටහඬක් කියලා. පුරුෂයාගේ කටහඬක් තේරුම් ගන්නේ කාන්තාව තේ විදිහයි. මෙන්න මේ රූප දෙක හින්දා මොකද වෙන්නේ? අපි හිතමු කාන්තාවකගේ කටහඬ ඇහුනම කාන්තාවගේ කටහඬ ඇහිච්ච ඒ කන අයිතිකාරයා. ගේ හිතේ ඒ වෙලාවට නොතිබිච්ච ඒ වෙලාවට ක්‍රියාකාරී ස්වභාවයට ආපු නැති අර එයාගේ හිත අස්සේ තිබෙන්නා වූ අර ලෝභය දෘෂ්ටිය මෝහය කරකැවිලා රළ වැදිලා ඒ වගේම අඹරවාගෙන එයාගේ හිත තලාගෙන එයාගේ හිත පෙලාගෙන එයාගේ හිත අඹරවාගෙන ලෝභ කරගෙන මුලා වේගෙන සත්ත්ව දෘෂ්ටිය හදාගෙන අර කාන්තා හඬ පතාගෙන අර කාන්තා හඬට ඇදගෙන කාන්තා හඬට ගසාගෙන යනවා එයාගේ හිත. එහෙම ඒ එහෙම ඒ කෙනෙකුගේ හිතේ තිබෙන ඒ ලෝභය දෘෂ්ටිය මෝහය කියන දේවල් වලට අහුවෙන්න අහුවෙන්න පුළුවන් ඒවට ගොදුරු වෙන මේ ස්වභාවයක් ඔන්න ඔය කියන පුරුෂ භාව රූපයේ ස්ත්‍රී භාව රූපී තියෙනවා ඒක නිසා මේ උදාහරණයක් කිව්වේ කාන්තාවකගේ හිතෙත් ඒ වගේ. පුරුෂයේ හඬක් ඇහුනම ඒ පුරුෂයාගේ කටහඬට ඒ පුරුෂ ස්වභාවයට ඒ පුරුෂ ආකල්පයට ඉතින් මවාගෙන අර නිදාගෙන තිබෙන්නා වූ පතුලේ තිබෙන්නා වූ ඒ ලෝභ ගතිය දෘෂ්ටි ගතිය මෝහ ගතිය අවදි වෙලා රළ හදාගෙන අඹරවාගෙන කරකාගෙන ඒ වගේම හිත පෙලාගෙන දෙගොඩ තලාගෙන ගිහිල්ලා අර පුරුෂ හඬ එක යනවා. මේක මේ තමයි ඕඝනීය ධර්ම. මොකද්ද? ඕඝනීය ධර්ම. පුරුෂ භාව රූපය, ස්ත්‍රී භාව රූපය සරලව තේරුම් ගන්න පුළුවන්, ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් ඕඝනීය ධර්ම දෙකක්. හැබැයි ওই දෙක විතරක් නෙමෙයි රූප 28ම ඕගනීයයි. ඕගනීය කියලා කියන්නේ මේ මේ රළ පහරට එහෙම නැත්නම් මේ ඕග ධර්මවලට අරමුණු වන ඕග ධර්මවලට ගොදුරු වන්නා වූ ධර්ම කියන එකයි අරමුණු වන්නා වූ ධර්ම කියන එකයි තේරුම. ඉතින් ඔන්න දැන් මේ මෙහෙම බලන්න. යම්කිසි කෙනෙක් යම්කිසි කෙනෙක් නිවන් අවබෝධය කරගෙන සෝවාන් වෙලා ඉතින් නිස්පාසුවේ සකදාගාමි වෙලා නිස්පාසුවේ ඔය පැත්තකට වෙලා වනාන්තරේ හරි ගමේ ගේක හරි ওই පැත්තකට වෙලා නිස්පාසුවේ නිස්කලංකව ඉන්නවා. ඔය ආරංචියේ වැදුනයින් පස්සේ ඒ සෝවාන් හිතට එයාගේ සමාපatti හිතට අර කාන්තාවකට ඇලුම් කළා වගේ පුරුෂ හඬට ඇලුම් කළා වගේ බැඳීමක් ඇලීමක් ගසාගෙන යෑමක් තියෙනවද නැහැ ඒ කියන්නේ ඒ ලෝකෝත්තර ධර්ම ලෝභයට අහු වෙන්නේ නැහැ ලෝකෝත්තර ධර්ම දෘෂ්ටියට අහු වෙන්නේ නැහැ. ලෝකෝත්තර ධර්ම මෝහයට අහු වෙන්නේ නැහැ. ඒ නිසා ඕග ධර්ම වලින් අයින්. ඕග ධර්ම වලින් ඒවා මිශ්‍ර නැහැ. ඔන්න ඔය විදිහට ඕගනීය ධර්ම ඕගනීය ගතියත් ඒකේ නැහැ. දැන් ඔන්න ඔය විදිහට අපි හොඳට පරිස්සමෙන් ওই ධර්ම ටික තේරුම් ගන්න ඕනේ වටහා ගන්න ඕනේ. දැන් මම මේ දක්වාම කිව්වේ මේ පිටුතුර අතිශය සරල කරලා. අතිශය සරල කරලා මේ තම තමන්ගේ හිතවල තිබෙන්නා වූ ලෝභ කියන ධර්මයේ තිබෙන හැටිය. ඒකේ තියෙන සැර දෘෂ්ටිය කියන ධර්මයේ තිබෙන හැටි ඒකේ සැර. මෝහය කියනා වූ ධර්මයේ තිබෙන හැටි ඒවත් සැර. ඕක තමයි මං කිව්වේ. ඕවට ඕඝ කියලා කියනවා. ඕඝ කියලා කියනවා. දැන් මේ පින්වතුන් ප්‍රශ්නයක් එන්නත් පුළුවන්. ගිය පාර එකක් කිව්වා දැන් මේ පාර එකක් කියනවා. ඒ වගේම ගිය පාර මොකද්ද වෙන මාතෘකාවක් යටතේ කිව්වා ඕග ධර්ම කියලා නෙමෙයි මේ සංයෝජන ධර්ම කියලා කිව්වා ආසව ධර්ම කියලා කිව්වා දැන් ආයෙ තව එකක් කියනවා මෙහෙම එකක් තියෙනවා මතක තියාගන්න අපි ආසව ගැන කියනකොටත් ඔය ධර්ම තුන ගැන කිව්වා ඔය කියන්නා වූ ලෝභයයි දෘෂ්ටියයි මෝහයයි ඒ වගේම තමයි යෝග ධර්ම වලත් මේ ඔය ඔකේනවා යෝග ධර්ම වලත් එනවා ඉස්සරහදී ඕඝ ධර්ම වලත් වෙනවා. ආසව කියන්නේ ඕඝ කියන්නේ යෝග කියන්නේ මේ ධර්මතා තුනටයි. ඒකේ සම්පයුක්ත භාවයේ විපයුක්ත භාවයත් අපි ඉස්සරහදී කතා කරනවා. ඉස්සලා කියපු නිසා ඒක තේරුම් ගන්නට අමාරුවක් අපහසුයක් වෙන්නේ නැහැ. දැන් එතකොට මම කිව්වා ඕඝ මොනවද? ඕගනී ඕග නොවන්නේ මොනවද? ඕගනීය මොකද්ද? ඕගනීය නොවන්නේ මොනවද කියලා. මේ තව එකක් තියෙනවා. ඒ තමයි ඕඝ මේක මේක කියන්නේ ඉස්සෙල්ලා මම තවත් පරිස්සම් වෙන්න හිතුවා අපේ පිඟුතුන්ට පටලැවෙයි කියලා ගොඩක් එක එක සමාන ಜಾති කියලා දුන්නයින් පස්සේ මේ එකතු කිරීම ගණන් ගනුදෙනු කිරීම සංඛ්‍යාත්මක වැඩි අපි මේ විදිහට ටිකක් තේරුම් ගනිමු මම මේ වෙලාවේ මේ පින්වතුන්ට අවස්ථාව සලසලා දෙනවා මේ කියාපු ටික වැටහිුණාද තේරුණාද අල්ලගන්න පුළුවන් වුණාද ඊළඟට මෙව මොනවාදයි කියලා හිතාගන්න පුළුවන් වෙනවද මේකේ ප්‍රයෝජනයක් තියෙනවද මෙන්න මේ ටිකත් අපි දැනගන්න. ඉතින් දැනගන්න එක හොඳයිනේ. මේවා ධර්ම කරුණු කොටස් දෙක දෙක දෙක දෙක කරලා පෙන්눔 කරන දේවල්නේ. ඒ නිසා දුක මාතිකාවේ එන්නා වූ ධර්ම කරුණුනේ. ඒ නිසා මේ අවස්ථාවේදී මම මේ පින්වත්තුන්ට අවස්ථාවක් දෙනවා මොනාහරි දෙයක් මේ කියාපු ටිකේ මේ කියාපු කාරණා ටිකේ තිබෙනවා නම් පැහැදිලි කරගන්නට ඒ පැහැදිලි කර ගැනීමට අවශ්‍ය මොනාරේ ප්‍රශ්නයක් නිකන් අහන්න ඕන නිසාම අහන්න නැතුව මේ කියාපු ටිකට ගැළපෙන්න මේ ටික තේරුම් ගන්නට උපකාර වෙන කරුණු තියෙනවා නම් මේ පිඟුතුන් මතක් කරගන්න. ප්‍රශ්නයක් අහන්න. අහලා තවත් අපි මේ ටික පැහැදිලි කරවාගෙන ඉස්සරහට යන්න. හැම කෙනාටම අපි ප්‍රාර්ථනා කරන්නේ ධර්මය තාමත් මොහොතෙන් අවබෝධ වේවා වැටහේවා කියන එකයි. ප්‍රාර්ථනා කරන්නේ ඒකයි ධර්මයේ අවබෝධ වේවා වැටහේවා. මේ එක ධර්මයක තිබෙනවා වෙනස් වෙනත් ගති. ලංකාවේ මේ තිබෙනවා ඉස්සර තිබුණා දැමුත් තිබෙනවා ඒවට කියනවා මේ හුලං ස්කෝතු කියලා. ඉස්සර තිබුණේ බටර් ස්කෝතු කියලා කියනවා හුලං ස්කෝතු කියන ඒවා මේ හුලං ස්කෝතු කියලා ප්‍රසිද්ධයි. අපේ පින්වතුන් දන්නෝ ඒ බනිස් භාග වගේ පොඩි ඒවා මේ කපලාවේ කරකර ගාලා තිබුණේ ඒවා ඇත්ත වශයෙන්ම මේ කණ්ඩ හදන කෑමක්. තේ බොණ්ඩ හදන කෑ කණ්ඩ හදන කෑමක් නේ. ඒ කාලේ මේ තව එකක් තිබුණා මේ කකුලේ කට්ටක් යනුනම ඔය ස්කෝතු කෑල්ලකුයි පොල් ටිකකුයි එක්කාසු කරලා අපේ අම්මලා තාත්තලා ආච්චි අම්මලා මේ බඳිනවා එතන. සමහර වෙලාවට සීනි පොළුයි තියලත් බඳිනවා. ඒවා වෙල්ලානේ සීනිත් කන જાතිනේ. පොළුත් කන જાති. ස්කෝතුත් කන જાති. හැබැයි ඒවා තුවාල වලට බඳිනවා. තුවාල වලට බඳිනවා. ඒකේ තිබෙනවා අපිට නොතේරෙන නමුත් ඇතුලේ වැතිරී තිබෙන ಗುಣ ස්වභාවයක් තිබෙනවා. ඒක වැඩිහිටියෝ දන්නවා. ඒ තමයි ආහාරමය ස්වභාවයක් තිබෙනවා. ආහාර ස්වභාවයේ තිබෙනවා කෙනෙකුගේ බඩගින්න නිවන්නා වූ ස්වභාවය ඔය සීනි වෙලයි පොල් වෙලයි ස්කොතු වෙලයි තියෙනවා. ඒ වගේ තමයි තුවාලවල තිබෙන්නා වූ කුණු අදින්නා වූ ගතියත් ඕකාසි තියෙනවා. බලනට එක තැන තිබෙනා වූ ධර්ම ලක්ෂණ දෙක එකම දේ අස්සේ ධර්මතා ලක්ෂණ දෙකක් තියෙනවා අර අරගේ තුවාලක තිබෙනා වූ කුණු විස බීජ ඇදලා ගන්න එකත් ඒකේ තියෙනවා කෑවොත් බඩ පුරවන එකත් ඒකේ තියෙනවා ඒ වගේම තමයි මේ කට්ටක් කනනන් පස්සේ කට්ට බුරුල් කරලා ශරීරයෙන් එළියට කට්ට ඇදලා ගන්න ගතියත් ඒකේ තියෙනවා කෑවොත් බඩ පිරෙන ගතියක් තියෙනවා. මේ ගති දෙකම තියෙන එක තැන. එක ධර්මයේ. අර ස්කෝතු වල, පොල් වල, සීනිවල. ආන්න ඒ වගේ අපේ බුදුරජාන් වහන්සේගේ ඥානය බුදුරජාන් වහන්සේගේ තිබෙන ප්‍රඥාවේ තිබෙන ඊ타මත්ම ඉහෙළම ස්වභාවය හිතාගෙන හිතාගෙන හිතාගෙන යනකොට මේ ධර්ම කරුණු ඔස්සේ මේ කියන්නා වූ ඕග ධර්ම ඕග නොවන ධර්ම ඕගනීය ධර්ම ඕගනීය නොවන ධර්ම කියන මේ හතර ගැන හිතාගෙන ගියත් අපේ බුදුරජාන් වහන්සේට තිබිච්ච නුවණ ප්‍රඥාව මහා ප්‍රඥාව මහා ඥාණය එක ධර්මයක් අස්සේ එක ධර්මයක් ඇතුලේ තිබෙන්නා වූ විවිධ ස්වરૂපයේ හැඩතල විවිධ ස්වરૂපයේ ಗುಣ ස්වභාව විවිධ ස්වરૂපයේ ධර්ම ස්වභාව අහුලා ගන්නට ඇහිඳ ගන්නට වෙනම තේරුම් ගන්නට පුළුවන්කමක් උන්වහන්සේගේ ඥානයේ තිබුණා. උන්වහන්සේගේ ඥානයේ ඒ තරම්ම එකතැන තිබෙන්නා වූ ධර්මයේ වෙනස් කළ හොඳටම අහුල්ලා දැනගන්න තෝරලා බේරලා කිසිම පටලැවිල්ලක් නැතුව දැනගන්න විදිහක් උන්වහන්සේට තිබුණා. ඒ නිසා ඒ සා විශාල පිවිතුරු වූ විශාල කරුණාවකින් පිවිතුරු වෙච්ච පිරිසුදු වෙච්ච පෙරිච්ච ඉතිරිච්ච సంతානයකින් මේ කරුණ අපිට දේශනා කළ දෙන අපේ මේ බොහොම පොඩි බොහොම අල්පයක් වූ බොහොමම සැලකිය සැලක කන්ට බැරි තරම් බොහොම පුංචි වෙච්ච දැනුමකින් තමයි අපි මේවා ලෝකයාට කියලා දෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් මේක අහන්න තිබුණා නම් කොච්චර රහට කියලා දෙයි. කොච්චර විසිතුරු කියලා දෙයි. අපි මේ පින්වතුන්ගේ දැනුම සඳහා ධර්ම අවබෝධය සඳහා මේ පොඩි පොඩි උපමා ටිකක් එක්කාසු කරගෙන මේ කියලා දෙන්නේ ඉතින් එක එක්කිනාගේ හැටි හැටියට තමයි ග්‍රහණය. අම්මා අම්මගේ අතේ සයිස් එකට ලොකු බත්ගුලියක් හදලා අනලා පුංචි කටක් තිබෙන්නා වූ ළමයාට ළමයාගේ කටට බත් පිට දැම්මම අම්මගේ අත ලොකුයි කියලා ඒ ටික ඔක්කොම ළමයාට කන්න බෑ ගන්න බෑ කොච්චර අම්මගේ අත ලොකු වුණත් කොච්චර අම්මගේ අතේ තිබෙන බත් ගුලිය ලොකු වුණත් කන දරුවා ගන්නේ කන්නේ එයාගේ කටේ ප්‍රමාණයට විතරයි. ලෝතර බුදුරජාණන් වහන්සේත් අනිත් ශ්‍රාවකයන් වහන්සේලාත් උන්වහන්සේලාගේ ධර්ම මාර්ගයේ ගමන් කරමින් අපේ තිබෙනා පොඩි දැනුමින් යුක්තව අපිත් යම්කිසි දෙයක් මොන දේවල් කියලා දුන්නත් අපි ශ්‍රාවකයන් අහන්නා වූ අයත් ගන්නේ තමන්ගේ ප්‍රඥාවේ ප්‍රමාණයට පමණයි. ඒ නිසා දුක් වෙන්නත් හොඳ නැහැ. දැන් තියෙන්නේ ග්‍රහණය කරගන්නා වූ අයගේ තීරුම් ගන්නා වූ අයගේ මේ අඩුකම නිසා අපි පුංචියට වෙන එක නෙවෙයි. මේ පින්වතුන්ගේ අවබෝධයේ කැපැසිටි එක ප්‍රමාණය වැඩි කිරීමයි. ඒ නිසා අද මේ කියලා දීපු ටික ආන්න ඒ සඳහා හේතු වේවා. ඒ වගේම හැම කෙනාටම තව තව පුළුල්ව ගැඹුරුව විස්තරව හොඳට ධර්මයේ තේරුම් ගන්නට ප්‍රඥාව නුවණ පහළ වේවා සෑම දිනාටම මේ උතුම් වූ නිවනට හේතුවක් මාර්ගයක් වේවා සදාකාලික වූ නිර්වාණ ධාතුවෙන් නිවන් සැපයෙන් සෑම සිත් සැනසේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි සමනාසික කිව්වේ ඒ යෝගවල භවවග භවාශෝ භව ඕග කියන ඒවා මේකට ඇතුළත් නැත්තේ. ඒ කියලා පැහැදිලි කරලා දෙන්න තියෙනවා. ඒවා මේකට ඇතුළත්. මේ මේ කියන්නේ භව ඕග කාම ඕග භව ඕග දික්ඛිය ඕග අවිජ්ජා ඕග කියලා කියනවා. දැන් බලන්න කාම ඕග කියලා කිව්වයින් පස්සේ ඔය කාම ඕග කියලා කියන්නේ කුමක්ද? කාම වයන්ට තිබෙන ලෝභයනේ ඔය කාම ඕග කියලා කියන්නේ. භව ඕග කියලා කියන්නේ මොකද්ද? භවයට තිබෙන්නා වූ ලෝභයනේ කියන්නේ. ඒක නිසා ඔය කාම ඕග කිව්වත් භව ඕග කිව්වත් දෙකේම තිබෙන්නේ එකයි. ඒ තමයි ලෝභ චෛතසිකේ මූල ධර්මයේ ලෝභය. දැන් මෙහෙමයි තියෙන්නේ. අ මෙහෙමයි තියෙන්නේ පාන් කණ්ඩ ඕනේ කෙනා පාන් වලට ලෝභයි කියලා කියනවා. බත් කණ්ඩ ඕනේ කෙනා ලෝභ කරන කෙනා බත් කණ්ඩ ලෝභයි කියලා කියනවා. හැබැයි බත් ලෝභය පාන් ලෝභය කියලා කිව්වට ඒ දෙක වෙනස් වුණාට බත් නිසායි පාන් නිසායි හැබැයි දෙකේම තියෙන්නේ එයාට ඒ කැමැත්තක් ආසාවක් ලෝභයක් තියෙන. ඒ වගේ භවයට ලෝභ කරත් ලෝභයයි. කාම ධර්මයන්ට ලෝභ කරත් ලෝභයයි. ඒකයි කි වෙනස. තෙරුවන් සරණයි. ගරු ස්වාමීන් වහන්සේ අච්චර ස්වාමීන් වහන්සේ පිරුවන් සරණයි මේ ඔබ වහන්සේ මේ කියලා දීපු කාරණා බොහෝ හොඳට පැහැදිලි වුණා මේ මගේ මට ඇහෙන්නේ නැහැ අපිට ඇහෙන්නේ ස්වාමීන් වහන්සේ කියලා දීපු කාරණා බොහෝම හොඳට පැහැදිලි වුණා දැන් ඇහෙනවද දැන් ඇහෙනවද ගරු ස්වාමීන් වහන්සේ මේ මේ කියලා දීපු කරුණ මේ ඕග ස්වභාවය කියන එක හොඳට පැහැදිලි වුණා. ඇත්තටම මේ ඕගය කියන වචනය ඕගනීය ඌේ ඒ වචන පැහැදිලිව අවබෝධ වෙලා තිබුණේ නැහැ ඔබ වහන්සේනිට පැහැදිලි කියලා දෙනකන්. නමුත් මේ ලෝභ ස්වභාවයට අහු වෙලා අර සිත් ඇදිලා යන ස්වභාවය ඒවා ඒවා දිගේ ගමන් කරන ස්වභාවය හොඳට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙලා තිබුණා භාවනා කරලා හිත හිත තැන්පත් කරගෙන ඉන්න වෙලාවට ඊයින් පස්සේ සිත මේ වගේ ගමන් කරනකොට ඒක අඳුනා ගන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා ප්‍රායෝගික වශයෙන්. එතකොට ඒක ඒක නොයන තැනට ඒක ඒ වගේ පැටලි පැටලි නොයන තැනට කටයුතු කරගන්නත් පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒක දැනගන්න ඉස්සර වෙලා හුඟක් ඉස්සර භාවනා කරන්න පටන් ගන්න ඉස්සර කාලේදී ඒවට පැටලිලා ගිහින් තියෙන හැටි දැන් පැහැදිලිව දැනගන්නත් පුළුවන්. ඉතින් මේ ඔබ වහන්සේගේ මේ පාඩම බොහොම පැහැදිලි වුණා. ඒ තේරුම් අරගෙන තිබුණු කාරණා ටික ටිකක් ගොනු කරගන්න. ඉතින් මට හිතෙනවා මේ භාවනා කිරීමටත් භාවනාව ප්‍රායෝගික වශයෙන් තේරුම්ගත්තු දේ <clears throat> ජීවිතයේ මේ සිහි කල්පනාවෙන් යුක්තව කටයුතු කරනකොට සිත දුවන දිහා බලාගෙන නිරීක්ෂණය කරගන්නත් මේ ඔබ වහන්සේ කියලා දීපු කාරණා හොඳට ප්‍රයෝජනවත් වෙනවා කියලා. එහෙම නේද ස්වාමීන් වහන්සේ ඒක පාවිච්චි කරන්න ඕනේ ඒක යොදා ගන්න ඕනේ ප්‍රායෝගික වශයෙන් ඒ විදිහටද? බොහොම හොඳයි. බොහොම හොඳයි. ඒ විදිහට තමයි තියෙන්නේ. දැන් ඇත්ත වශයෙන්ම අපි මේ කරුණු පාඩමක් හැටියට මේ දේශනාව මේ සාකච්ඡාවක පාඩමක් හැටියට ගියාට ඇත්ත වශයෙන්ම මේකේ තිබෙන්නේ ප්‍රායෝගික වැඩපිළිවෙලක්. ඒක නිසා අපි මේ අපිට පුළු පුළුවන් හැටියට මේ ඕග ධර්ම අපි හඳුනා ගන්න ඕන වෙන්නේ අපේ ජීවිතයේ කරන්නා වූ කටයුතු වල මේ ඕග ධර්ම ඇවිල්ලා කොහොමද මේක ගසාගෙන යන්නේ කියලා ඔය 100න් නුවණින් කරන වැඩපිළිවෙලවත් භාවනාව තුළ. ඒක තමයි කරන්න ඕන වෙන්නේ. ඒක නිසා මේක ඒ විදිහට සලකන එක ඉතාමත්ම වටිනවා. තව තව හැම කෙනාටම මේ වගේ සිහියත් යෝනිසෝ මානසිකාර්ය නුවණ පවත්වාගෙන ඕග ධර්ම තමාගේ හිත තුල තිබෙන ඕග ධර්ම රැලි වැඩි වැඩි යන හැටි බලන්ට දකින්ට හැම කෙනාටම ශක්තිය ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි ඔය කියපු එකට මේ ඔය කියපු එකට පොඩි ඇඩිෂනල් පාර්ට් එකක් එක්කාසු කරන්න කැමති ඒ තමයි මේ සමහර අයගේ හිතවල සාමාන්‍ය පුතඥයාගේ හිතේ තිබෙනවා මේ යම්කිසි දෙයක් හොඳයි කියලා ගත්තම ගියක්ද කෙනෙක්ද පුද්ගලයෙක්ද ස්වාමියාද භාර්යාවද දරුවන්ද ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද රස්සාවක්ද කෑමක් බීමක්ද අතීතයේ වෙච්ච දෙයක්ද මේ දේවල් වල සමහරලාට මේ හිතට එනවා හිතට එනවා මේ ඒක මේ ඒකට ගොඩ වෙන්නේ නැතුව හිත නවත්තන්න තමයි. ඒ ලෝභ සහගත දේට ඒ දෘෂ්ටියෙන් පීච්ච දේට හිත ටස් ගාලා ගහගෙන යනවා. ඒකෙන් ගන්න අමාරු. එහෙම අමාරු අවස්ථා අපේ ඔය අහගෙන ඉන්න පින්වතුන් අත්විඳලා ඇති. විශ්වාස කරන්න. යම් කිසි දෙයකට හිත කැවිලා ගිහිල්ලා ඒක ඒකෙන් ගණ්ඩ හැදුවට ඉන්නේ රළ පහරට අහුවෙලා. ඕගෙහිට අහුවෙලා. ඒක එහෙම කාගෙන යනවා. එහෙම කාගෙන ගසාගෙන යනවා. ඉතින් සමහර අයගේ හිතවල කාම ආරම්මන, කාම සංකල්පනා, කාම සිතුවිලි. දෘෂ්ටි ආරම්මන, දෘෂ්ටියට එක්කාසු වෙච්ච සිතුවිලි, දෘෂ්ටියට බැඳිච්ච කල්පනාවල්. ඒවා මෝහයෙන් තෙත් වෙලා, මෝහෙන් පිරීලා ඔහොම තියෙනවා. ඔන්න ඕවා තමාගේ තුලින් දකින්ට පුළුවන්කමක් සීයෙන් නුවණින් හදාගන්නවා නම් ඔන්න යෝගයන් එහෙම නැත්නම් ඕගයන් පිළිබඳව හිතන දැනගන්න ආකාරය. ඒක නිසා ඒක හොඳ වැඩසටහනක් කියලා මම මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. තිරුවන් සරණයි. ස්පෝකින් ස්වාමීන් වහන්සේ ඒ මට හොඳට උපකාර වුණා ඒක තේරුම් ගන්න. මෙතෙන්දී පැහැදිලිව තව එක කරුණක් කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ අත්දැකීමෙන් මේ ලෝභ ස්වභාවයට ඇදී ඇදී යන ගතිය හොඳට පැහැදිලිව ඉක්මනින් දැක ගන්න පුළුවන් වෙනවා. දික්ටි ස්වභාවයට හෝ මෝහ ස්වභාවයට ඇදින පැටලෙන ගසාගෙන යන ස්වභාවය දකින්න ටිකක් අමාරුයි. ගා ගැඹුරට භාවනා කරලා හිත තැන්පත් කරගෙන ඉන්නකොට තමයි මේ මෝහේ පැටලලා තිබුණා නේද කියන එක තේරෙන්නේ. ඒක එහෙම නේද ස්වාමීන් වහන්සේ? ඒක එහෙම තියෙනවා හේතුව මේ ඔය ලෝභ, ditthi, මෝහ කියලා ගත්තයින් පස්සේ මේ වගේ මේ නිරූපණයේ තිබෙනවා ඕලාරික සහ සියුම් ගතිය. කාමයේ තිබෙන්නා වූ ලෝභයේ තිබෙන්නා වූ මේ ඉදිරිපත් වීම ටිකක් මේ සැරයි බලවත් පැහැදිලි දෘෂ්ටිය තිබෙනවා දෘෂ්ටියේ තිබෙන්නා වූ ගතිය කාමයේ තරම් ලෝභයේ තරම් තණ්හාව තරම් ප්‍රකට නැහැ නමුත් තියෙනවා යම්කිසි තැනක මේ මිනිසු තලයක අපි කිව්වොත් එහෙම මිනිසු තලයක හොරුත් ඉන්නවා රිමාන්ඩ් කර මේ දැන් අපි උසාවියට මිනිසු ගෙනිනවනේ අර මේ ඔය ගෙනකොට හොරු ඉන්නවා ඒ කියන්නේ මේ මේ අපේ හිරකාරයෝ හිරකාරයාව තේරුම් ගන්නට ලේසි එයා වරදක් කළා තියෙනවා වරදට මේ එයාට තියෙන ඇඳුමක් අර ජම්පරේ තියෙනවනේ ජම්පරේ හින්දා එයාම හඳුනාගන්න ලේසි. ඒ වගේම තමයි වර්ධි කරපු නමුත් මේ රිමාන්ඩ් කරපු අය ඉන්න ඒ ඒගොල්ලෝ අනිත් ඇඳුම සාමාන්‍යයෙන් ජම්පර් ඇති වෙන්නේ. ඒගොල්ලෝ වර්ධ කරපුවා නේද හරි අමාරු තේරුම් ගන්න. අනිත් අයත් එක්ක මිශ්‍ර වෙලා ඉන්නේ. ආන්න ඒ වගේ මේ කාම එහෙම නැත්නම් ලෝභ ගතිය හරි ප්‍රකටයි. ඒක නිසා මුලට තියෙනවා ලෝභය. දැන් ඔය කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධචුක හැම හැම එකේම ඉන්නේ එකටනේ ඉන්නේ ඔය ලෝභය කියන එක කාමච්ඡන්දේ. අනිත් වගේ තියෙනවා. දැන් මේ දෘෂ්ටිවල තිබෙන්නේ ඒ වගේ තිබෙනවා දැන් බලන්න මේ දෘෂ්ටිවල මෙන්න මෙහෙම එකක් තියෙනවා. දැන් ඔන්න ගෙයින් එළියට බහින්න යනවා. ගෙයින් එළියට බහින්න යනකොට ඔන්න මේ මීච් එක ගන්නවා. ඊට පස්සේ එකපාරම ඉතිවිසු බගාරාන් සම්මා සම්බුද්ධෝ කියලා ඒක කියන්න යනවා. එතකොට මොකක් හරි කරන්න යනකොට ඔන්න හුණික්ක ගන්නවා. ඊට පස්සේ කියනවා මේ එහෙම නැත්නම් අර අසුරතනක් ගහනවා. මොකද්ද? එහෙම කරන්න තියෙන එක එක පැති තියලා ඔයකේ තියෙනවා. එහෙම නැත්නම් ඉතිපිසෝ ගාතාව කියන ඉතිපිසෝ භගවරන් සම්මා. දැන් දැන් බලන්න ඉතිපිසෝ භගවා අරහන් සම්මා සම්බුද්ධ කෙනේ ಗುಣ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ಗುಣ කියන්ට ඕනෑකම හින්දා නෙවෙයිනි අර දෘෂ්ටිය හින්දානේ. අන්න දෘෂ්ටි ගලණේ සිද්ධ වෙන තාලේ. අනිත් එක තමයි කතරගම හොඳ තැනක් තමයි දෘෂ්ටි වලට. සම්මා දිට්ඨියයි මිත්‍යා දෘෂ්ටියයි එකපාර තියෙන තැන තමයි කතරගම. මේ එකක් තමයි කිරිවේර වහන්සේ වඳින්න යනකොට සම්මාදිට්ඨිය කර්මයේ කර්මඵලය අදාගෙන විශ්වාස කරන එතන. අනිත් එක තමයි බලන්න දෘෂ්ටියට ඇදගෙන යනවා අර මේ තියෙනවා නේද අර මේ පෙරහැර කාලෙට මේ පෙරහැර කාලෙට තියෙනවා මේ මිනිස්සෙක් කරල් කරත්තයක දාලා ඒ මිනිසයා මූණින් අතට පෙල්ලනවා. ඇඳුම් මේ පොඩි ඇඳුමක් අඳලා නිකන් මේ උඩ කොටස නිරාවරණය කරනවා. මේ මිනිස්සයා මුණින් අතර පෙල්ලලා ওই මිනිස්සයා මේ ගහනවා මේ කටු ටිකක් කොකු කොකු කොකු ගහනවා මම දන්න තරමට දැකලා තියෙන හැටියට 12ක් විතර ගහනවා. බෙල්ලට ගහනවා, පතු දෙකට ගහනවා මේ මේ පිටපැත්තේ ඊට පස්සේ මේ පිටකොන්ද හරියට දෙයක් ගහනවා, කලවලට ගහනවා, යටවලට ගහනවා. මේ කටු ගහලා මේ මිනිස්සයා මේ වැල් වලින් හරියට මේ ස්ට්‍රින්ග්ස් ටික වැල් ටික ගාන්ට අරගෙන මේ මිනිස්සයා මූණින් අතට අර වැල් වල එල්ලනවා උඩ. ඔය එල්ලලා මේ එහාට පැද්දෙනවා මෙහාට පැද්දෙනවා. මිනිස්සු පිටපැත්තේ ඉඳලා හරහරා කියනවා. දැන් දැන් ඇත්තට මේ මිනිස්සයා මේ එල්ලිලා ඉන්න මිනිස්සයා එල්ලිලා ඉන්නේ කම්බි කුකු වල නෙවෙයි. ওই මිනිස්සයා එල්ලිලා ඉන්නේ දෘෂ්ටි වල. ওই දෘෂ්ටිය තමයි එල්ලිලා හෙට මෙහෙට පැද්දෙන්නේ. ඒක නිසා අපේ ඔය ලෝ දැන් ওই මිනිස්සයා ඕක විඳින්න ලෝභ කරන්නේ නැහැ. ওই මිනිස්සයා එල්ලිලා ඉන්නේ දෘෂ්ටියේ. මම මෙහෙම කරන් පස්සේ දෙවියන්ට පූජාව මට මෙහෙම සම්පත් ලැබෙනවා අරවා මේවා ගත්ත දෘෂ්ටියක් තියෙන. සමහරලාට හිතනවා මේ මට මෙහෙම එල්ලිලා මේ විදිහට ආශ්චර්යමත් දේවල් කරයින් පස්සේ මේ වගේ මේ පූජාව සිද්ධ කරයින් පස්සේ මට සම්පත් ලැබේවි මට නිරෝගී භාවය ලැබේවි මගේ දියුණුව ඇති වේවි කියලා මිනිස්සයා දුක් මේ විශ්වාසයක් තියෙනවා. හැබැයි ඊට වඩා ওই මිනිස්සයාට හම්බෙන දේව ආශිර්වාදයේ සම්පත් වලට වඩා පාර හිඟා කන මිනිහෙක් හම්බ කරගන්නවා ඊට වඩා ගාණක්. ඒක නිසා මේ දෘෂ්ටිය කියන එකේ ඔය මනුස්සයෙල්ලද කොකුවල නෙවෙයි. අන්න එහෙමයි අපි තේරුම් ගන්න ඕනන්නේ කොහොමද දෘෂ්ටිය මේ මනුස්සය ඇදගෙන යන්නේ කියලා. තේරුවන් සරණයි. බුදුන් පින් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මම තෙරුවන් ගත්තේ ස්වාමීන් වහන්සේ ලෝභයයි ditthiyයි මෝහයයි මේ තුලින් ඕක ඇති වෙනවා කියලා ස්වාමීන් වහන්සේ. ඇයි ස්වාමීන් වහන්සේ පටිගිය ඒ තුලට ආවේ නැති? තෙරුවන් සරණයි. පටිගේ එතෙන්ට එන්නේ නැත්තේ පටිගේ හැදෙන්නේ ලෝභයේ හේතුවක් හින්දා. ඒක හිතා ගන්න පුළුවන් මූලික කාරණය මෝහය මූලික කාරණේ ලෝභය මූලික කාරණේ ඇවිල්ලා දෘෂ්ටිය. ඔක ප්‍රායෝගිකව මෙහෙම දකින්න. මේ ප්‍රායෝගිකව දකින්නේ මෙහෙමයි. සමහර අය මේ රණ්ඩු වෙනවා. රණ්ඩු වෙන්නේ අපි හිතමු එක මිනිස්සෙක්ගේ අදහසක් තිබෙනවා. ඒ එක මිනිස්සෙක් දෘෂ්ටියක් තියාගෙන අදහසක් තියාගෙන ඉන්නවා මම මේ දේ මේ විදිහට කරනවා හිතාගෙන ඉන්නවා. දැන් ওই මිනිස්යාගේ ওই දෘෂ්ටියට එහෙම නැත්නම් කියන්න බලන්න වැරදි කියලා මේ ඔය ගෙනියන්නේ යන්නේ වැරදි මාර්ගයක් ඔය කතාව වැරදි ඔය අදහස වැරදි ඕකේ කිසිම හරයක් නැහැ කොච්චර තරහ ගන්නවද කියලා ගාණ්ඩේ හේතුව එයාගේ තරහ ආවේ කුමක් නිසාවත් නෙමෙයි එයාගේ දෘෂ්ටියට එහෙම මෙහෙන් අනිනේ හින්දායි එයාගේ දෘෂ්ටියට එහෙම මෙහෙන් කෝටු ගන්න හින්දායි එයාගේ දෘෂ්ටියට එහෙම මෙහෙන් විවේචනය දෙන හින්දායි ඒක නිසා මේ ව්‍යාපාදේ එන්නේ දෘෂ්ටිය මුල් කරගෙන ඒ වගේම ව්‍යාපාදේ එන්නේ ලෝභය මුල් කරගෙන එනවා. ඒ තමයි දැන් තමන් ආසා කරන දෙයක් තිබෙන. ඒක කවුරු හරි පැහැරගෙන යනවා. එතකොට ඒ හින්දා තමයි ඒ පටිගේනේ. ඒක නිසා පටිගේ එන්ට මූලික කාරණා ලෝභය තියෙනවා, මූලික කාරණා දෘෂ්ටිය තිබෙනවා, අවිද්‍යාව තිබෙනවා. ඒක නිසා මේ මේක ඇතුල් කරන්නේ අප්‍රමාණ සිං පින් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. දැන් මෙතන ඕගනීය ධර්ම කියලා වහන්සේ සඳහන් කළා එතන චෛතසික 52ම ගත්තේ සන්නාස මේ ලෝභයත් ලෝභයටම ඕගගත වෙන නිසා සන්නාස ඒ ඒ ඉදිරියෙන් තමයි සන්නාස චෛතසික 52 ගත්තේ චෛතසික 52 ගන්නේ අර හිත්වල වැඩ කරන නිසායි. ආ දැන් අපි ගන්නවා ලෞකික සිත් 81ක් ගන්නවා ලෞකික සිත් 81ක් ගත්තම ඒ ලෞකික සිත් 81 වැඩ කරන චෛතසික ධර්ම සමූහයක් තියෙනවනේ. ඒ චෛතසික ධර්ම සමූහය නිසා තමයි ඒක ගන්නේ. එහෙමයි සම්පතක සන්නත් අපි මුලදී ඕග ධර්මවලට මේ ඒ සිත් අර ලෝභ සිත් අට ඒ ඒ ඒ අකුසල් සිත් ගත්තේ නැත්තේ සන්නවස සායිත්ක පමණක් ගත්තේ ඒක සන්නවස ඒ පොඩක් පැහැදිලි දෙන්න පුළුවන් මේක අර අපි ගිය පාර කතා කරා ආසව ධර්ම ආශ්‍රව ධර්ම වලට සමානයි මේ සමහර තැන්වලදී චෛතසික ධර්ම රිපීට් වෙනවා. ඒ රිපීට් වෙන්නේ ඒවා ආපහු යෙදෙනවා කියන එක නෙවෙයි ඒ සිතේ සිතේ ආකාරය නිසා ඒක රිපීට් වෙන්නේ. ඕග නීය කියලා කියන්නේ සමහර වෙලාවට මෙන්න මෙහෙම එකක් තියෙනවා වචනවල තිබෙන්නා වූ එකාකාරී ගතිය නිසා ඒකෙන් ස්ලිප් වෙනවා මානසිකාරය. ඕගනීය කියලා කියන්නේ ඕගනීය කියලා කියන්නේ තණ්හාවට ලෝභයට දෘෂ්ටියට මෝහයට ගොදුරු වෙන ධර්ම. මේකට මම කියන්නම් මේ සතිපට්ඨාන සූත්‍රයේ තිබෙනවා මෙන්න මෙහෙම එකක්. සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා ඔය මේක අපේ පින්වතුන්ට හම්බ වෙනවා ආර්ය සත්‍ය මනසිකාරයේදී. දැන් සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා ආර්ය සත්‍ය මනසිකාරය කියලා තියෙනවානේ අවසානයේදී ධම්මානුපස්සනාව යටතේ. මේ සත් මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව කතා කරන ධම්ම ඒකේ තියෙනවා අර තියෙනවනේ යන් ලෝකී පිය රූපං සාත රූපං එත්තේ සහ තණ්හා uppajjamana uppajjati එත්ත නිවේසමානා නිවේසති කියලා කියනවනේ. ඒකේ කියනව නේද මේ ඒක කියනවා විතක්ක විතක්කා ලෝකේ පිය රූපං සාත රූපං විචාරෝ ලෝකේ පිය රූපං සාත රූපං ඒක කියන්නේ මෙහෙමයි රූප විතක්කෝ ලෝකේ රූප ਵਿਚාරෝ ලෝකේ පිය රූපං සාතු රූපං ඊට පස්සේ තියෙනවා රූප සංචේතනා ලෝකේ පිය රූපං සාතු රූපං එතකොට කියනවා නේද රූප තණ්හා ලෝකයේ පිය රූපං සාත රූපං කියලා. රූප තණ්හා ලෝකයේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා uppajjamaana uppajjitee එත්ත නිවිසමානා නිවේසති. ඒ කියන්නේ තණ්හාවට තණ්හා කරනවා. තණ්හා කරන්නත් තණ්හා කරනවා. මේ ඒ ඒකට ඒකටත් මේ මේ ඕක ඕක මෙන්න මෙහෙමත් හිතනද මෙහෙමත් හිතනද ඔය තරුණ ළමයි තරුණ ළමයි කැමති ඔය පැත්තකට වෙලා ඔය නිකම් මොකක් හරි බලාගෙන කියාගෙන ඔය ඉන්න කැමති. ওই ළමයින්ට ওই දෙමව්පියෝ ওই වැඩිහිටියෝ ගිහිල්ලා එක එක එන්න කන්න කිව්වට ඒ වගේම මේ යම් ගමනක් යන්න කිව්වම ඊළඟට ඒ ඒගොල්ලෝ කැමති නෑ ඒක. හේතුව ඒගොල්ලෝ ඔය ඒගොල්ලන්ගේ හදාගත්ත මොකක් එක තණ්හාවට ස්විච් ඕන් කරගෙන ඉන්නේ ඒගොල්ලෝ. ඉතින් මේ ඒගොල්ලෝ කැමති නැහැ ඒක බෙර එක එක්කන ඇවිල්ලා මේ එක එක වැඩ පටල කරලා ඒවට එකවට කතා කරලා මේ ඒක අවුල් කරනවට කැමති නැහැ. අපි හිතමු බලෙන් යන්න ඕන වෙච්ච එකටම යන්න උණයි කියලා. ගිහිල්ලා ආපු ගමන්ම එයා යන්නේ අන්නහවට ස්විච් ඔන් කරන්න. එයාගේ ලෝකයක් තියෙනවා මනසේ හදාගත්තේ ඒකට රිංග ගන්න කැමතියි. ඉතින් අර කොහේට හරි පන්සලකට එහෙම ගියාම බණක් අහන්න ගියාම ඉතින් ඔයකේ ඉන්නේ හරිම අමාරුයි. කොහොම හරි රිංගගෙන අර තණ්හාවත් එක්ක වැඩ කරන්න කොයි වෙලේද මම මේකෙන් නිදහස් වෙන්නේ කියන එක. තණ්හා ලෝකයේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා uppajjamaana uppajjete එත් නිවිසමානා නිවිසිතී. ඒක නිසා ආන්නෙම ගත්තන් පස්සේ ඒකටක් තියෙනවා මහත්තයා. ගම්බෙන් සන්නස. ආ පොඩි ප්‍රශ්නයක් තියෙනවා සන්නස. ඔබ සඳහන් කළා නෝ ඕගා ධම්මා කියන තැනදී මේ අර පරමාර්ථ ධම්ම පරමාර්ථ ධම්ම 170න් මේ මේ මේ චෛතසික තුන පමණයි අඩු වෙලා තියෙන්නේ. ඒකට 167ක් 77ක්ම නෝක ධම්ම කියලා. මොනද එතකොට එතන අර අකුසල් සිත් 12 ඇතුළට වෙන්නේ නැති කොනසන්නත් ඒ දැන් ලෝභ සිත් මට හිතෙනවා ලෝභ සිත් අටම ඕකා ධම්ම කියලා මට හිතෙන සන්නත් එහෙම හිතන එක වැරදි සන්නත් මෙතන 167ක්ම ඕකා ධම්ම කියලා දෙන්නේ. පොඩ්ඩක් පැහැදිලි කරන්න. පරමාර්ථ ධර්ම වශයෙන් ලෝම පරමාර්ථ ධර්ම වශයෙන් හිතේ නෑ ඕග ගතිය. පරමාර්ථ ධර්ම වශයෙන් හිතේ නෑ දෘෂ්ටි ගතිය. පරමාර්ථ ධර්ම වශයෙන් හිතේ නෑ මෝහ ගතිය. ඒ හිත කියන එක ඇවිල්ලා විඥාන ස්වභාවයක්, චිත්ත ගතියක්. ඒක යටත් කරගන්නවා තණ්හාව ආපු ගමන්. හිත යටත් කරගන්නවා දෘෂ්ටි ආපු ගමන්. හිත යටත් කරගන්නවා මෝහය ආපු ගමන්. හැබැයි ඒ මෝහය නිසා, දෘෂ්ටිය නිසා, ලෝභය නිසා මේ හිත නරක් වුණාට, හිත කිලුට වුණාට ස්වභාවයෙන්ම හිත ලෝභේ නැහැ. ස්වභාවයෙන් හිත දෘෂ්ටිය නැහැ. ස්වභාවයෙන් හිත මෝහේ නැහැ. ඒක නිසා ඒවා මේ ලෝභ ගති නැති නිසා හිතේ දෘෂ්ටි ගති නැති නිසා හිතේ මෝහ ගති නැති නිසා හිත කියන එක ඇතුලේ මේක ගන්නෑ. සම්බන්ධ කරන්නේ නැහැ. ඒක නිසා මේ ලෝභ චෛසිකයේ, දෘෂ්ටි චෛසිකයේ, මෝහ චෛසික තුනම විතර තුන විතරයි ඕග ස්වභාවයට ගණන් ගන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ මේ දේශය කොහොමද ඕගනීය වෙන්නේ ස්වාමීන් වහන්සේ? දේශය ඕගනීය වෙන්නේ මේ ඕගනීය වෙන්නේ මේ පොඩි දඩුවෙක් අපේ දැන් මේ අපේ අර මේ දවස්වල අර අපේ දායක පින්වත් මහත්මයෙක්ගේ මේ පොඩි දරුවෙක් ඉන්නවා. ඒ දරුවා මේට පේනවා මේ අර වැඩිහිටියෝ සැර දානවා. වැඩි හිටිය සැරදාලා හයියෙන් කතා කරනවා සැරදානවා මේ මේ ළමයාත් අර වැඩි හිටියෝ වගේ සැරදානවා හයියෙන් කතා කරනවා එහෙම එකක් තියෙනවා ඒ දකිනකොට ඒ ළමයාට අර තරහ ගතිය මාත් ෆලෝ කරන්න ඕන කියලා එයා මේ අනුගමනය කරනවා ඒ ළමා වස්සේ ළමයාගේ වස්සේ එකක් අනිත් එක තමයි මේක මේ ලෝභ කිරීම වශයෙන් නෙමෙයි මහත්තයා මේ ගන්නෙ අරමුණු කිරීම වශයෙන්. එකක් තමයි අපි බලමු පලිගණ්ඩක් Tamanට කැමැත්තක් තියෙනවනේ. පලි ගැනීම සඳහා තරහ කිරීම සඳහා පටිගයට මෝහයේ උදව්ව හම්බ වෙනවා. දෘෂ්ටියේ උදව්ව හම්බ වෙනවා. අරමුණ හම්බ වෙනවා. ආන්න ඒක නිසා තමයි ඒකට අරමුණු කිරීම වශයෙන් යටත් වෙනයි කියලා කියන්නේ. ඒකේ මේ මූලික දැන් ඔක මේ කැමැත්තක් තියෙනවා හැබැයි ඒක එන්නේ කෙලින්ම නෙවෙයි. දැන් ඔය තියෙනවානේ ලෝභ කරායින් පස්සේ මම තරහා ගන්න ඕන හොඳ ලෝභයක් එහෙම නෙවෙයිනේ. අරක දෘෂ්ටිගත වීම වශයෙන් ෆලෝ කිරීම වශයෙන් ඇති වෙනවා. සමහර වෙලාවට කම්පණය වීම වශයෙන් වෙනවා. එහෙමයි තියෙන්නේ. අර සමහර වෙලාවට තියෙනවා මේ සමහර වෙලාවට තියෙනවා කාට හරි කවුරු හරි දෙයක් තරහට තරහෙන් කරනවා දැක්කයින් පස්සේ ඒ වගේ එකක් කරන්නටත් මට මමත් එහෙම වෙන්න ඕන කෙනෙක්. මමත් ඒ වගේ තරහෙන් කතා කරන්න ඕන. එතකොට අනිත් අනිත් අයගේ තියෙනවා නිකන් මේ මේ පිළිගැනීමක් කියලා එහෙමත් තියෙනවා. දැන් බීපු මිනිස්සුන්ට තියෙනවා සමහරලාට මෙහෙම එකක් මේ මිනිස්සු මවා ගන්නවා එකක්. ඒක මවා ගන්නවා නිකන් තරහක් වගේ එකක්. සමහරලාට ඇත්තටමත් වෙනවා. ඒ මිනිස්සු ඒ වගේ දේවල් කරන්න කැමති. තරහගේ තරහය තරහයකට දැන් මහස්සරට කතා කරලා අඩි හප්පලා ඒ විදිහට කරන්න කැමැත්තක් තියෙනවා. හැබැයි අර ලෝභ කරනවා එකම නෙමෙයි ෆලෝ කිරීමක් කරන්නේ. දෘෂ්ටිගත වීම. ඒකට මෝහය හොඳට සපෝට් එක හම්බෙන්නේ. ඒ විදිහටයි වෙන්නේ. ඒක අරමුණු කිරීම වශයෙන් තමයි සිද්ධ වෙන්නේ. එහෙම තමයි. හොඳයි. මම හිතන්නේ ඊළඟ කොටස ගන්න පුළුවන් වෙන්නේ ඊළඟ වාරයේදී තමයි මම හිතන්නේ තවත් මොන හරි තේරෙනවා නම් අහන්න පුළුවන් අපි දැන්ට කාලෙ ගෙවිගෙන යන නිසා අපසරයි කොහොමද ඇත්තටම දැන් පොඩි ළමයි ගොඩක් වෙලාවට පලි ගහන වැඩ කරනකොට ඒගොල්ලන්ට දුස් ටිකක් එන්නේ නැහැ නේද ස්වාමීන් වහන්සේ. මොකද මම ඊයේ දැක්කා ළමයේ අවුරුදු 3ක විතර මේ ඒ ළමයා මේ අර දැන් අම්මගේ තරහ පිරිමහන්න මේ එක එක දේවල් ඉල්ලනවා. මේ ඉතින් මේ ඒ අම්මා එක කේක් එකක් තිබුණා. ළමයාට කෑලි පහක් දුන්නා. හැබැයි කේක් එකම ඉල්ලන්නේ. අම්මා දෙන එක කෑල්ලටවත් කැමති නෑ. ඊට පස්සේ මේ ආයි රණ්ඩු වෙනවා කෑ ගහනවා බිම පෙරලෙනවා. මේ පස්සේ මේ මම කල්පනා කරා යා අම්මගෙන් තරහ පිරිමහන්න තමයි ඒක කරේ කියලා. මේ ඊට පස්සේ අර එක මිනිස්සෙක් ඉඳන් කිව්වා මේ මාව පෙන්නලා මේ මේ නැන්ද දෙන්නකො මේ කේක් කෑල්ල බබාට. ඊට පස්සේ මං කිව්වා ආනේ මේ අම්මා දන්නේ මේ බබා ඉල්ලලා තියෙන්නේ මේ රෝස මල කියලා මම මේ රෝස මල කෑල්ල කපලා දුන්නාම දැන් එයා ඒක ඉක්මනට කෑවා මුළු කටේම ගාගෙන මෙන්න ඊට පස්සේ යා hina වෙලා හිටියා. එතකොට මට තේරුණා යා අම්මත් එක්ක තමයි තද තරහක් පිරිමැහුවේ කියලා. එතකොට හාමුදුරනේ එතන දෘෂ්ටියක් එන්නේ නෑ නේද? පෙරුවන් සර්ණයි. මේ දෘෂ්ටි හැම එක්කිනාටම තියෙනවා. ඒක තේරෙන්නේ නැති එක තමයි තියෙන්නේ. දැන් අර දැන් මේ ලෝකයේ ඇත්තටම ගත්තයන් පස්සේ අම්මා කියලා කෙනෙක්වත් තාත්තා කියලා කෙනෙක්වත් සත්‍යයා කියලා කෙනෙක්වත් එහෙම නැහෙනේ. පරමාර්ථ වශයෙන්. නමුත් සත්‍යයා කියලා කෙනෙක් ගන්නවනේ ඒ දෘෂ්ටියනේ. මේ අම්මා කියලා කෙනෙක් එයා පිළිගන්නවනේ ඒක දෘෂ්ටියනේ. එතකොට මේ කෙනා කියලා පිළිගන්නවනේ ඒක දෘෂ්ටියනේ. එතකොට අම්මගේ ගාවක් තියෙනවා දරුවා කියන දෘෂ්ටිය, දරුවා ගාවක් තියෙනවා අම්මා කියන දෘෂ්ටිය. ඉතින් ඒ දැන් ඒ දරුවට පලි ගැනීමට ඉදිරිපත් වෙන්නේ අම්මා කියන දෘෂ්ටියයි. ඒකට මෝහයක් තිබෙනවා. ඒක නිසා ඒ ළමයාගේ හිත දෘෂ්ටියෙන් මිදිලා නැහැ. අර අපේ හිතන දෘෂ්ටිය නෙවෙයි. ඔක හොඳට පිරිච්ච දෘෂ්ටිය තියෙනවා. එයා එයාගේ හිතේ. එහෙමයි තියෙන්නේ. එහෙමයි හොඳයි. එහෙමනම් මම හිතන්නේ ප්‍රශ්නේම වැඩි නැති බවක් තමයි පේන්නේ මම හිතන්නේ. ඉතින් තවත් මොන හරි තියෙනවා නම් අපේ පින්වතුන්ට අහන්න කියන්න පුළුවන්. හොඳයි සෑම දිනාටම තෙරුවන් සරණයි අද දවසෙත් අපි ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇතුළත් වෙච්ච ධර්මයෙන් කියා දෙන ධර්මයෙන් අපිට පෙන්눔 කරලා දෙන්නා වූ සූක්ෂම වූ ධර්ම ස්වභාව ටිකක් තේරුම් ගන්න අවස්ථාව සැලසුණා හිතන්ට මෙනෙහි කරන්නේ ධර්මතා ධර්මදේශනා ක්‍රම දෙකක් තිබෙනවා බුදුරජාණන් වහන්සේගේ එකක් තමයි කෙටි ධර්මදේශනා ක්‍රම තිබෙනවා අනිත් එක තමයි විස්තරාත්මක ධර්මදේශනා ක්‍රම තිබෙනවා කෙටි ධර්මදේශනා වලින් බුදුරජාණන් වහන්සේ මේ උග්ගටීතඤ්ඤ පුජ්‍යලයන්ට කරුණාකාරණා මාත්‍රිකා ඉදිරිපත් කළා කියලා දෙනවා එතකොට ඒ ඒ අයගේ සංසාරික සීල සමාධි ප්‍රඥා සමත භාවනා විපස්සනා භාවනා කරගෙන ආපු නිසා එයාට පුළුවන් ඒක දිගහැරලා තේරුම් ගන්නට. සමහර අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ විස්තරාත්මක ධර්ම දේශනා කරනවා අසන්නාට. ඉතින් අපි මේ විස්තරාත්මකව දේශනා කරලා තිබෙන්නා වූ ධර්මකාණ්ඩයක් අරගෙන තමයි අපි පුළු පුළුවන් හැටියට මේක දිගෑර ඇර දිගෑර ඇර දිගෑර ඇර මේ මහන්සි ගත්තේ. මේ තේරුම් ගන්නට. සමහර වෙලාවට පින්වතුනි මේක රොටියක් වගේ එකක් වෙනවා. ඒක වෙන්නේ මම මේක කිව්වේ මම දැකලා තියෙනවා අපේ අම්මලා අක්කලා ආච්චිලා මේ රොටි තම්බන්ට යනකොට මේ ඒ රොටිය කබලට දාලා මේ වටේට වටේට ඒක මේ දිගාරිනවා. හැබැයි ඒක ඇකිලි ඇකිලි ආපහු ඒක මැදට යනවා. ඔහොම එකක් වෙනවා. අපි මේවා එක්ස්පෑන්ඩ් කරාට ආයෙත් සමහරලාට මේ තිබෙන ලෝකෝ ලෝකයට සම්බන්ධ මේ තිබෙන හිතුවිලිත් එක්ක රොටියක් වගේ වෙනවා. අගෞරවයෙන් නෙමෙයි මේක කියන්නේ මේ පින්වතුන් එදිනදා අත්විඳින්න ආ දෙයක් ආශ්‍රයෙන් මේ කාරණේ තේරුම් ගන්නට. අපි අපි මේ එක්ස්පෑන්ඩ් කළා කරාට ආයෙත් සිංක් වෙලා යනවා. ඉතින් අපි නැවත නැවත මේ විස්තරාත්මකව පුළුල් කරලා පුළුල් කරලා එක්ස්පෑන්ඩ් කරලා මෙනෙහි කරන්න අපි පුරුදු වෙන්න ඕනේ. අදත් ඒ ගැඹීර වූ ධර්ම කොටාසයක පරාසයක් එක දේශයක් එක බොහොම අංශු මාත්‍රයක් තමයි ඉදිරිපත් කරගත්තේ. ඒ පිළිබඳව හිතීමෙන් ඒ පිළිබඳව මෙනෙහි කිරීමෙන් මේ පින්වත් හැම දෙනාගේම සිත්වල సంతාන තුළ හොඳ පිරිසිදු කුසල ධර්ම කුසල චේතනාවන් පහළ වුණා මේ ධර්මය අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේගේ හිත අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව ඥානය අරමුණු කරගෙන ගුණය අරමුණු කරගෙන ඉතින් මේ උන්වහන්සේගේ ඒ ගාම්භීර වූ නුවණින් තමයි මේ තරම් විශාල ප්‍රමාණයක් මේ විහිදුවා දේශනා කළේ මේ ධර්ම කරුණු මේ විදිහට මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන ගොස් සෑම දිනාටම මේ අවබෝධයක් ඇති වෙලා ප්‍රඥාව පහළ වෙලා ඒ ප්‍රඥාවෙන් මේ දක්වාම අපි බලපු මෙනෙහි කරන කතා කරන සෑම දෙයකම තිබෙන්නා වූ ඇලීම අයින් වෙලා තුරන් වෙලා බැඳීම අයින් වෙලා තුරන් වෙලා ඒ වගේම හැම දිනාගෙම හිත මේ කියන හේතුඵල ධර්ම ප්‍රාමයෙන් ඉවත් වෙලා ගැලවිලා සම්බන්ධතාවයේ ගිලිහිලා ගිහිල්ලා සෑමදෙනාගේම හිත නිවි සැනසී ඒ උතුම් නිවනටපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සතියකට වතාවක් දෙවතාවක් කාලය අරගෙන මේ වාගේ දහම් වැඩසටහන් සාකච්ඡාවන් මෙහෙයවමින් පින්වතුන් සෑම දිනාටම කල්යාණ මිත්‍රත්වයෙන් උපකාර වන්නා වූ පින්වත් ලලිත් දරුවත් මහත්මයාටත් මේ මහත්මිය දරුවන්ටත් මේ ධම්ම සභාවට එකතු වන්නා වූ කල්යාණ මිත්‍ර මේ මහත් මහත්මීන් සෑම දිනාටමත් ගුවන් විදුලිය හරහා ඇහුම්කන් දෙන්නා වූ විශාල පිරිසකටත් මේ වෙලාවේ අසාගෙන ඉන්නා වූ සෑම දිනාටමත් ඒකාන්තයෙන්ම නිරෝගී සපත් වේවා විශේෂයෙන්ම කායික මානසික නිරෝගී භාවය ඇති වේවා සෑම දිනාගේම සිත්වලට දහම් සිසිලස ඇති වේවා සෑම දිනාගේම සිත්වල සද්ධා ගුණය මත වේවා සමාධි ගුණය මත වේවා ප්‍රඥා ගුණය වැඩේවා ගාම්භීර වූ සූක්ෂම වූ නිර්මල වූ පවිත්‍ර වූ පිරිසුදු වූ ධර්මයේ අවබෝධ කරගෙන සෑම දිනාටම කෙලවර නිර්වාණ ධාතුවෙන් සැනසීම සිද්ධ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම තෙරුවන් සරණයි. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන ආරත්තං තුම්තුම්තරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්දා සීලං සාදු සර්වන්තනාචර්යයන් සුබ දිනාටම සර්වන්තනාචර්යයන්